මනං උපාදිස්සාමින ච මේ මනෝ විසිතං විඥානං භවිෂ්‍යති इति එවං ිතේ කහපති සික්ඛිතබ්බං කීති කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සත්‍තා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්මවිපදන මූලස්ථාන කෙරගෙන මේ විදිහට පවත්වාගෙන එන මේ භාවනා දිනවලදී මේ විදිහට ධර්ම දේශනාවට වෙලාවක් ගන්න එක ඒ වැඩ පිළිවිලි විශේෂ සංඛ්‍යාවක්. ඒ ධර්ම දේශනාවල් අපි දේශනාවලියක් නැත්නම් දේශනා මාලාවක් විදිහට පවත්න්නේ. ඉතින් මේ දැන් අපි ඊදී ගත කරන දේශනා මාලාවට මූලික තේමාව මාතෘකාව වෙන්නේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය. මේ සූත්‍රය සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සූත්‍රය. ඒකෙදී සිද්ධියක් වශයෙන් සමාජ සිද්ධියක් වශයෙන් බලනකොට අනාථ පිටික සිටුමාගේ ආසන්න අවස්ථාවේ මරණාසන්න අවස්ථාවේදී අද පවතින බෞද්ධ සම්ප්‍රදාන කුල වැඩවලට මූල ආරම්භයක් වශයෙන් සමාජ සිද්ධියක් සිද්ධ වෙනවා සිටුතුමා පණිවිඩයක් කරනවා ජේතවනාරාමේට තමන් විසින් සකස් කර පූජා කරන ලද වටිනා ආරාම පූජාවක් වෙන ජේතවනාරාමේ පණිවිඩයක් කරනවා සර්වචාන්සේ ප්‍රදාන කරගත්ත සංඝ රත්නයේට ඒ තමන්ගේ ආසන්න අවස්ථාව මතක් කරලා. ඒකලා මේ පණිවිඩකාරයාට කියනවා සර්වචනාංශට ඊළ වන්දනා කරන්න. වන්දනා කළ මං වෙනුව තව සැරයක් තුන්සැරයක් වන්දනා කරලා අනාථ පිළිසුතුමාගේ ආසන්න අවස්ථාව වෙවිලා තියෙන බව සර්වඥාන්සට මතක් කරන්න මතක් කරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා අර වාගේම වන්දනා කරලා මේ අනාථපිණ්ඩික සිතුමා විනෝත් තවසරයක් වන්දනා කරනවා කියලා තවසරයක් තුන් සරයක් වන්දනා කරන්න වන්දනා කරලා ආරාධනා කරන්න අරුණා කරලා ඒ ආසන්න අවස්ථාවේදී ශාසනික අනුග්‍රහයක් වශයෙන් සිටු මැදට වැඩම කරා ඉතින් ඒක අපේ ශාරීරියේ ඒ සිතුමාගේ තියෙන මෙලෙක් ගතියක් සර්වචන්නාංශයට කරදර නොකරන්නයි ඒ විදිහට මතක් කිරීමක් පමණක් කරන චාරිත්‍රයේට මොසාරිකත ස්වාමීන් වහන්සේ දකින්න ආශාව අවස්ථාව ධර්මානුකූල ආගමනුකූල ගැනීමේ ආශාව නිසා නමෙන්ම ආර්දනා කරනවා. ඒකෝට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කාරණා බරපතලකම තේරුම් ගන්න ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චා සමනව දෙවෙනි ශ්‍රමණේකව සිටුමාණිකට වාඩි වෙලා වැඩලා ඒ සිටුමාට ධර්ම දේශනා කිරීමෙන් සිටුමාගේ ඒ වෙනකොටත් ආර්ය ශ්‍රාවකයෙක් උපාසකයෙක් වෙන සිටුමාට ධර්මානුකූලම ආර්ථිකයක් නැත්නම් දහිතක් ලබා දෙන අවස්ථාවක් ඒකට දේශනා කරපු ධර්මයේ තමයි ඒ අනාග බින්දිකෝ වාද සූත්‍රය කියලා සඳහන් කරන්නේ. ඒ නිසා මේකට සමහරු ආසන්න බණ කියලා කියනවා. ඉතින් එතනදී මේ ශිරිසුමා ඉන්න ඒ ආධ්‍යාත්මික தත්වයක් ජීවිතයේ අවසාන ඒකත කරන උත්සන්න අවස්ථාව දෙකම සලකලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බොහොම ගැඹුරුයි කියලා කියන්න පුළුවන් ධර්මයක් තමයි දේශනා කරන්නේ. ඉතින් මේ දේශනාවේ සෑහෙන කාලයක් අපි දැන් මේ දේශනා මාලාව ගෙවම් කරලා තියෙනවා. ඒකෙදි එක එක සලායතන එක එක ආයතනයක් මූලාශ්‍ර කරගෙන ඇහැ ඒ ඇහැනි ඇහැට ගොදුරු වෙන රූප ඒ වගේම චක්කු විඥානය ඒ කියන දේවල් වල මේ උත්සන්න ආසන්න අවස්ථාවේ හිත ව්‍යාපෘත කරන්නේ නැතුව හිත බේරගන්නේ කියලා එහෙම නැත්නම් කන කනට එන ශබ්ද නිසා ඒ කනේ පාත වෙන හිත ඒ අනුව පහළ වෙන්න පුළුවන් මනාපමනාප වලින් හිත බේරගන්න නිකඩනාසය ජීව කය වශයෙන් අපි ක්‍රමයෙන් මේ ධර්ම දේශනාවේ දවස දවස ගත කරමින් අද විල්ලා තියෙන කොටසට එනකොට මනං උපාදිස්සාම කියලා තමයි මාතෘකාව කියන්නේ දවසේ මාතෘකාව. ඒ කියන්නේ කන ජීවනාශය කය මන කියන ඒ රූප ඉන්ද්‍රියටයි දැන් ආමන්ත්‍රණය කරන්නේ. ඒ වගේම නැච මේ මනෝනිශිතං විඥානං භවිෂති इति මේ කායේ අපිරිකන්ත චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ධාන ප්‍රසාද ජීව ප්‍රසාද කාය ප්‍රසාද වශයෙන් ඒ කා රූපාකාර ප්‍රසාද ධර්ම ඉවං කරමින් ඇවිල්ලා මනෝ ප්‍රසාදේ ලැබ ගන්න මනෝ විඥාණය මනෝ ප්‍රසාදේ නිශ්චිත කරගත්තා වූ මනෝ විඥාණය අල්ලගන්න හෝ ඒකක් ඇති කරගන්න හෝ ඒකට පොහොර දෙීමක් මාකින් නොවේවා කියලා ඒකේ හික්මීමක් තමයි මේ දේශනාවේ කෙලපමිනීමක් වශයෙන් බුදුපත් වීමක් වශයෙන් කුළු ගැනීමක් වශයෙන් කරන්නේ. ඉතින් අර මරණාසන්න වගේ උත්සන්න ආසන්න අවස්ථාවකටපත් වෙච්චහම උග්‍ර වේදනාවකට ලක් වෙච්චාම වගේම කැපිපෙන චර්යාවක් ගත කරලා ශාසනය පිළිබඳ භාරධාරකමක් තියාගත්ත මේ වගේ කෙනෙකුට මේ මරණාසන්න වේලාවේදී මගේ මම මගේ හිත අල්ලවදා ගන්නෙත් නැහැ හිත නිසා විඥානීය හිත නිස්සේ මන ආයතන ආරාධනා කරගත්ත විඥානයකට ඉඩ දෙන්නේ නැහැ කියලා කියන මේ කතාව අපිට මේ මරණාසන්නට පත් ගන්න තාම්පත් වෙති නැති උනත් නැති අපට පවා සෑහෙන අභියෝගයක් වෙනවා. ඉතින් මේ මරණසන අවස්ථාවේදී සාරිපුත්‍ර වගේ මහා ස්වාමීන් වහන්සේ නමක් මේ වගේ ආර්ය ශාන්තියකට මේක දේශනා කරන්නේ ඒකෙන් හික්මෙන්ට දෙයක් නැත්නම් කීකරු කරගන්න දෙයක් ආණ්ඩු මට්ටු කරගන්න දෙයක් කියනවා ඒක අභ්‍යන්තර සායනයේවත් බාහිර සායනයේවත් හිතසුව පිණිස වෙන නිසායි මේ විදිහට මේ උපුර අවස්ථාවට වා තීන්දුව කරන්නේ ඉතින් ඒ නිසා අපි අද දවසේ මාතෘකාව වශයෙන් ඒක තියාගෙන මන ආයතනයත් මනෝ විඥානයත් කියලා මේ සාමාන්‍ය අපේ අටුවා පොත්වල අභිධර්ම පොත්වල සඳහන් කරන කාරණාවයි අපි මේ භාවනා යෝගාවචර ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට මේ මන ආයතනයත් මනෝ විඥානයත් දෙක ගැට ගහන්නේ අරමුණු වෙන්නේ ඒ වෙලාවට ධම්ම කියන මාතෘකාවට මන ආයතනයට අරමුණු වෙන ධර්ම ඒ ධර්ම වල එල්ලීගෙනයි මනෝවිඥානෙ පාරුවේ. ඉතින් සාමේ මේ වාගේ මන ආයතනයට පමණක් සීමා වෙච්ච ඒ සීමා වීම නිසාම මනෝවිඥානේ පහළ වීමට හේතු වෙන කොටසට අපි ධර්ම කියලා කියනවා නම් ධම්ම කියලා පාලියෙන් කියන්නේ ධම්ම ඉතින් ඒ සම්බන්ධව අපි අපේ තියෙන සුතමේ ඥානෙ වගේම චින්තාමේ ඥාන එක වන භාවනා කරනකොට කොහොමද මේක අපිට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද අපිට සම්බන්ධ වෙන්නේ කියන කය අපි සලකන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ධම්ම කියන වචනය සිංහල පාලි වශයෙන් ත්‍රිපිටකේ විතරක් නෙවෙයි ඒක පරිවර්තනය කිරීමේ පමණක් විතර නෙවෙයි කොහේදී විවිධ අර්ථ ඡායාවල් ඇසේ වැටලා තියෙනවා. කියන ධර්ම කියන වචනයට විවිධාකාර අර්ථ ලැබෙනවා. ඒ ඊට සාපේක්ෂ පසුබිම එක්ක. ඒක නිසා මේ ධම්ම කියන පදය අපි ගත්තොත් මේ මනායතනයත් මනෝවිඥානයත් අතරමැද ගැටලනකට අවශ්‍ය කරන ආලම්බණයක් වශයෙන් ආරම්භණයක් වශයෙන් ඒක නිර්වචනය කරනවා කියන එක ඉතර කාටවත් ගැලපෙන්නේ හැම යුගයකම ගැළපෙන විදිහට විවචන කරන්න බෑ. නමුත් මේ ධර්ම දේශනාව සඳහා මම ආරාධනා කරනවා සතිපට්ඨාන සූත්‍රයේ ධර්මානුපස්සනාව යටතේ වැටෙන මේ ධර්ම කොටස මේකට බොහොම ආදරයෙන් තොරව ප්‍රශ්නයකින් තොරව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රයේ ගුරු කරපු ඇත්තෝ දන්නවා යම් කිසි කෙනෙක් භාවනාවට සතිපට්ඨානෙට පහ ගන්නවනම් කාය අනුපස්සනාවෙන් බහැ ගන්න. කාය අනුපස්සනාව කියන්නේ රූප ධර්ම. ඒ රූප ධර්ම වශයෙන් අපි පරියන්කේට ඉස්සල්ලා අපි ලෑස්ති වෙන වෙලාවේදී හොඳට මේ Tamanට ලැබිච්ච මේ මනුෂ්‍යකය ඒ රූප ධර්ම පද්ධතියක් වශයෙන් මධ්‍යස්ථානයක් වශයෙන් පරිශනාගාරයක් වශයෙන් අරගෙන කය අරමුණු කරගෙන කරන භාවනාව කායනුපස්සනාව කියනවා. ඉතින් කායනුපස්සනාවේදී අරමුණු කළා කි නිමිති කළ හැකි කාරණා 18ක් 18ක් විතර තියෙනවා. එකක් තමයි මේ ආනාපාන සතිය. නැත්නම් ඒකට අපිට ඉරියාපත භාවනාව සම්පජඤ්ඤය ධාතු මනස්කාර එහෙම නැත්නම් කේක මරණානුසුති කොටස් ගොඩාක් ගන්න. ඉතින් ඒකක් අරගෙන ඉවර වෙලා එතනදී අරමුණු වෙන කට කොටස් වලට ධම්ම කියලා කර. එක පැත්තකින් ඇත්ත තමයි නෝ සතිපට්ඨානේ වෙනමම මාත්‍රකාවක් තියෙනවා කාණුපසන හරහා ගිහිල්ලා වේදනානුපසන හරහා ගිහිල්ලා ධම්ම චිත්තානුපසන හරහා ගිහිල්ලා ධම්මානුපස්සන. නමුත් තේරුම් ගන්න වෙනවා අනුකුබ්බ අනුකුබ්බ කිරියා අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ පටිපදා කියන අනුපූර්ව භාවනා ක්‍රමයක යෙදෙන ශාසනීය ගැඹුරු දක්න කිනාට මේ ධම්මානුපස්සනා කියන එක එකවරම කෙලින්ම ආධුනිකයෙකුට ඉස්පර්ශ කරන්න අමාරුයි ඉස්පර්ශ කෙරුවත් ඒක බොහොම සූක්ෂමයි අල්ලන්න අමාරුයි ඒ නිසා ඒක කායන පස්සනා, වේදනාන පස්සනා, චිත්තාන පස්සනා ක්‍රමයටයි බැස ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ බැස ගැනීම කායන පස්සනා හරහා, වේදනාන පස්සනා, චිත්තාන පස්සනා හරහා යන බැස ගැනීමට අත්තල් කාරකෙක් උදව්කාරකෙක් වශයෙන් මේ සතියත් සමාධියත් කියන চৈতසික දෙක බොහෝම වැදගත් වෙනවා. නිසා කායන පස්සනාදී තමයි යෝගාවචරය ඉස්සල්ලාම් වගේ ආධිකම්නික යෝගාවචරයේ ආධුනික යෝගාවචරයේ සතිය සමාධිය හඳුන්වා දෙන්නේ කායපචන හරහා. ඒකට කාය ගත සති කායාසි කියලා සඳහන් කරනවා. අන්නේ ඇති කරගත්ත කය පරිශනාකාරයක් කරගෙන මධ්‍යස්ථානයක් කරගෙන අරමුණක් කරගෙන ආලම්බණයක් කරගෙන හට ගන්නා වූ හත පහළ කරගත්තා වූ සතිය හරහා තමයි සමාධිය හරහා තමයි ඒක නායේ Tamange කයේ ආධ්‍යාත්මික වශයෙන් ඇති වෙන්නා වූ විඳී වේදනා වේදනානුපස්සනාව වශයෙන් චෛසික ධර්මවල කියන එක චෛතසිකයක් අර සතිය හරහා අර සමාධිය හරහා ශරීරේම මැදිහත් කරගෙන බලන්න. එතකොට අපි ඒකට කියනවා වේදනානුපස්සනාව කියලා. ඉතින් මේ අර කායනුපස්සනාව වේදනානුපස්සනාව දෙකම ඇති කර ගන්නාලද සතිය ඇති කෙනෙකුට තමන්ගේ කය අරමුණු කරගෙන ගත්ත සතිය විවිධාංගීකරණය කිරීමක් වශයෙන් බහුලීගත කිරීමක් වශයෙන් අනුත් කෙනෙක්ගේ කාය සම්බන්ධවත් එහෙම නැත්නම් අවිඥානික රූප සම්බන්ධවත් අර තමන්ගේ කාය සම්බන්ධ කරගත්ත දැනුම අධ්‍යාත්ත බහිද්ද වශයෙන් දෙකකට දැනගන්න පුළුවන්. මේ පුළුල්තර දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි වේදනා චෛසිකය අනුගතතර පස්සේ විදීම් දැනගත්තට පස්සේ මේ ලෝකයේ අනිකුත් අන ඇති සත්තු මේ විඳින විඳි විඳවනවයි කියලා වචනක් තියෙනවා. ඒ විඳවීම Taman හරහා තේරුම් ගන්න පුළුවන්. ඉතින් එතනදී රූප ධර්ම වලදී නාම ධර්ම වලට මාරු වීමක් සිදු වෙනවා. ඒ වගේම සතියේ වඩා වර්ධනයක් වීමක්, වඩා සියුම් කාරණා ඉගෙන ගැනීමට සතිය පාවිච්චි කිරීමක් සිදු වෙනවා. අන්න ඒ විදිහට වේදනානුපස්සනාව හරහා නාම ධර්ම වලට බැසගත් දියුණු කරගත්ත සතිය පස්සේ ඒකේ අවදුරටත් චිත්තදී පැතිරි වැඩිමක් තමයි චිත්තානුපස්සනාව යටතේ අනිකුත් චෛතසික ධර්ම සත්වතන් සූත්‍රණ සීවිත රාමාවක් ඇතුලේ සාකච්ඡා කරනවා අනිකුත් චෛතසික වලට විහිදී විචිරී යන්න ඉඩ ආන්නේම කරනකොට ඒ යෝගාවචරය අර කුංචි අධිත තීන්ත පොන කඩදාසියකට උල්පත් පැනක් තිබ්බහම එක දිටක් පටන් ගන්න වටේට ඒ තින්ත ක්‍රමයෙන් පැතිරෙනාසේ අර තමන් ඇති කරගත්ත මේ සතිය සහ සමාධිය තීත තීත ලොකු වෙනවා වගේ කායන පස්සන වේදනන පස්සන චිත්තාන පස්සන හරහ ක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා තීත බිඳුව නැත්තම් පෑන් තුඩ කොලේ ඇලිලා තියෙන තාක්කල් ඒ වගේ තමයි සති ධාරාව අකණ්ඩ තාක්කල් ඒ පුද්ගලයා කය කියන රූප ධර්ම අරමුණු කරන අච්චත්තමයි දවසේ ඊට පස්සේ වේදනා චෛසිකය අල්ලාගෙන නාම ධර්ම වල අත්පොත් තබනවා වගේ අච්චත්තමයි දවසේ පස්සේ චෛසික ධර්ම ක්‍රමයෙන් පුලුල් කරමින් යනකොට තමයි මේ ධම්මානුපස්සනා කියන ඒ විශාල ශේෂ්ත්‍රයකට පෙළඹෙන්නේ ඒක වැඩිපුර අධ්‍යාපනයක් උසස් අධ්‍යාපනයක් වාගේ අරගෙන ආපු අධ්‍යාපන ක්‍රමයේම උසස් පෙළ නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපන පශ්චාත් උපාධි වාගේ දිගට පැතිරෙනවා. අන්න ඒ ශේෂ්ත්‍රයේදී ඒ සතිපට්ඨාන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ එකකත් දීඝ නිකායේ එකකත් සංග්‍රහ වෙලා තියෙනවා මේ ධර්මානුපස්සනාව කොටස් වල තියෙන විවිධ විස්තර ක්‍රම අනුව. ඉතින් එයිලා ධර්මානුපස්සනාව කියන කොටසට මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රයේ ගියත් දීඝ නිකායකට ගියත් ඉස්ලාම සර්වචනාංශයෙන් පෙන්වන්නේ නීවරණ ටික තමයි ධර්මානුපස්සනාවල එක කට්ටලයක්. නීවරණ ඒ වාගේ පොත්වල සඳහන් කරනකොට පංච නීවරණ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් කවුරුත් වගේ දන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා සමහර විටක පරිසම්බිදා මාර්ග වගේ පොත්වල මේවා නීයානා නීයානා වරණ කියලා හයකට කඩලා තියෙනවා. නමුත් සාමාන්‍ය බෞද්ධයා ඒ සූත්‍ර පිටකත් එක්ක හේතු කරලා උරු කරගෙන තියෙන්නේ මේ පංච නීවරණ කියන එක තමයි. ඉතින් මෙතෙන්ට යනකොට මේ හැමදාම හැම වෙලාවෙදීම නරකක් විදියට නපුරක් විදියට කෙලෙසන ධර්මයක් විදියට සලකාගෙන ගිය නීවරණ ධර්ම දිහා නීවරණ දිහා කැතට කලුවට නපුරට බලපු නීවරණ දිහා නීවරණ ධර්ම කරගෙන භාවනා කරන්න අරමුණක් කරගන්න තරමටම යෝගාවචරය අභියෝගශීලී බවට පත් වෙනවා. රැඩිකල් වාදී වෙනවා. විප්ලවීය වෙනවා. ඒ විප්ලවීය භාවය ඇති කරන්නේ ආයනපසන වේදනානපසන චිත්තානපසන ක්‍රමයට දෙඩි වීමක් හරහා. නමුත් ඇඟට නොදැනි සර්වඥාන්සේ නීවරණ ටිකට ධර්ම කියන නම දැන් මෙතෙන්දි පාවිච්චි කරනවා. නමුත් ඒක සාමාන්‍යයෙන් මේ ආයනපසන කරන කෙනාට අධර්ම කියලා කියනවා. නීවරණ වලට කියන දේ අධර්ම. නමුත් හිත අපිට හිත කියන එකෙන් අදහස් කරන හිතේ තියෙන සති සමාධි චෛතසික දෙක යම් ප්‍රමාණයකට විවිධාංගීකරණයකට ලක් කරලා වැඩි කිරීම කරලා ප්‍රතිශක්තිය අරන්දුරට පස්සේ අර අධර්ම කියපු දේවල් වලට භාවනාවට ගත හැකි අමුද්‍රව්‍ය බාටපත් වෙලා නීවරණ ධර්ම බාටපත් වෙනවා. ඉතින් එතකොට නීවරණ දිහා බලන්නේ අරතරන් නොදකින් නොපතන් නොදෝමකින් කියන තත්ත්වෙනි. නීවරණ දිහා බලන්නේ භාවනාව තවදුරටත් ශක්තිමත් කිරීමට උරගෑමට ගන්න උරගලක් විදියට. ඉතින් ඒ විදියට ගන්න නීවරණ වලින් අපි ගිය වතාවේදී මේ කාම ඡන්ද කියන නීවරණය පිළිබඳව සතිපට්ඨානී ධර්මානුපස්සනා කොටසේදී සඳහන් පාඨානුව යෝග ජීවිතයකදී අධ්‍යාත්මිකදී සක්මණකදී ඉතින්දා ජීවිතයේදී අපි කොහොමද අනාථ වෙන්නික සිසුමා වගේ ප්‍රවීණ මනසක් ඇති කෙනෙක් ඒ වගේ වෙලාවට කටයුතු කර යුත්තේ කියලා සාරිපුත්‍ර සංසදන උපදේශක් විදියට අපි ළඟ ඉච්ඡතම ප්‍රවීණතාවයක් නැතත් අර සම්ප්‍රදායන කූල විදියට නීවරණ වලට අධර්ම විදියට සලකන්නේ නැතුව ලද ලද වෙලාව තමයි හිත ශක්තිමත් වෙලාවක සති සමාධිය වේපුල්ල භාවයට අඛණ්ඩ භාවයටපත් වෙච්චහම වරින් වර හෝ අදුගාණි දුර්වලව පහළ වෙන නීවරණ දිහා අර විදියේ විචක්ෂණ බුද්ධියකින් විමර්ශන නුවණකින් එහෙම නැත්නම් ධම්ම විචේත ලක් කරලා මේ නීවරණ දික්කත් අපි ටිකක් අසුර පවත්නවා. නීවරණත් එක්ක අවබෝධයක් ඇති කරගන්න හදනවා. නීවරණ විනිවිද දකින්න හදනවා. එහෙම නැත්නම් නීවරණ හරහා බලනවා. ඉතින් මේක සමහර වෙලාවට අර කලින් කියපු විදිහට ගැඹුරුයි. එහෙම නැත්නම් පොඩ්ඩක් දුරට දලිපියක් දුන්නා වගේ ඔය කපා ගන්න වැඩක් වෙලා ඉඳී තියෙනවා. නමුත් ඉතින් මේකේ පේන්න තියෙන්නේ ඒ වගේ ක්‍රමානුකූල දැඩි කිදීමකින් තොරව මේ නීවරණ කෙරෙහි බයපක්ෂ ගාවේ තියෙන තාක්කල් මාය අපිට ස්පාසුවක් දෙන්නේ. ඒ නිසා කවදා හරි නීවරණ ටික සමන් වශී කර ගන්න වෙනවා. ඉතින් ඒක බරපතලෙම නැත්තම් උසස් අධ්‍යාපනයක් වගේ තමයි. නමුත් ඔය හොඳ ප්‍රවිෂ්ඨයක් හොඳ ප්‍රතිපදා ක්‍රමයකට ගියොත් මේ කාපි මේ වෙනකොටත් පටන් අරගත්ත වැඩක් බව තේරෙන්නේ. අන්න ඒකයි අපිට ඒ දැනටමත් පටන් අරගන්න තියෙන මේ වැඩේට ආධාර උපකාර කරලා මේක නරක වැඩක් නෙවෙයි මේක අත්තරක් නෙවෙයි මේක නොකල යුත්තක් නෙවෙයි මේක කවදා හෝ අපි පුරුදු කළ යුත්තක්. මේක හරහා බැලිය යුත්තක්. විවිධ දැකිය යුත්තක් කියන එකයි මේ දෙන්න හදන ආත්ම විශ්වාසය. ඒ නිසා ඒකෙදී ඒ නීවරණ ගැන කතා කරනකොට නැත්නම් නීවරණ අබ්බයේදී ධර්මානුපස්සන යටතේ නීවරණ පබ්බේදී සර්වචනාංශේ යෝගාවචරයට දෙන අභ්‍යාස ටික තමයි යම් වෙලාවක පරියන්ක භාවනාවේ නැත්නම් ධක්මණී නැත්නම් ඉදිරියදා ජීවිතේ ඉන්න වෙලාවට තමන්ගේ හිත ඇතුළට නැමෙනවා කියලා හිතෝ පරියන්කේ ඉන්නකොට ඇතුළ වාගෙන ඉඳගෙන ඉන්නේ ඉරියව්ව හිත දාගෙන ඊට පස්සේ ආනාපාන සතිය වගේ කරනකොට නීවරණයක් මතුවෙනවා. එතන සක්මණේ හොඳට සීල පැහැිලා සක්මන් කරන යනකොට නීවරණයක් මතුවෙනවා. නැත්නම් gedadore සුමේ කටයුතු කරන වේලාවක රැකියලා තවත් තීතාන වෙනකම් කටයුතු කරනාට මේ වගේ නීවරණයක් මතුවෙනකොට ඒ නීවරණය පිළිබඳව බය වෙලා ජල බීචකා වගේ দাঁඩි දාන්න දඟලන්න දඟ නැතුව හංගන්න පෙරලෙන්ට කෝල වෙන්නේ නැතුව යම් විදිහකට ඇතුළත පිටියා වූ ඒ සති සමාධි ධර්ම තියෙනවනම් අසුරු විරූතං ඇතිනම් ඒ වගේම මේ පටිශෝතගාමී විදියට ගඟ දිගේ ඉහළට පීනන තරමට ධෛර්යයක් හිතේ සද්ධාාවක් හිතේ කුසල ඡන්දයක් හිතේ අධිමොක්ඛයක් හිතේ තියෙනවනම් ඒ වගේම අයෝනිසුමංස්කාර වලට යෝනිසුමංස්කාරේ මම කවදා හෝ පහල කරගන්න ඕනේ මේ අනාථ පිටික සිස්තුමා වගේ මරණ ඇඳට යනකන් ඉඳ නරකයි ඒ නිසා මේ පුළුවන් වෙලා මේක කරගන්න ඕනේ කියන හැකි සංඥාව තියෙනවනම් නැත්තම් ධනාත්මක චින්තනය තියෙනවනම් ඒ කිනාට සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා ඉද බික්ක වේ බික්කු දන්තං වා අච්ඡත්තං ව්‍යාපාදං සම්තිමේ අච්ඡත්තං ව්‍යාපාදෝති පජානා. එකම රාජිකම ශෛලියෙන් සරුවචනාංශය ධර්ම දේශනා කරන මේ අවුරුදු 2600ක් කඩපාඩුවෙන් ගේන්න ඕන නිසා කාමච්ඡන්දේ වගේම තමයි ව්‍යාපාරය. යම් වෙලාවක යෝගාවචරයට නැත්නම් තමන්ගේ ඇතුළත ගැන එළඹ වාසය කරන අප්‍රමාද වාසය කරන කෙනාට අභ්‍යන්තර సంతානේ මේ වෙලාවේ මයි ළඟ ව්‍යාපාදේ තියෙනවායි කියලා ඇති වෙලාවක ව්‍යාපාදේ දැක ගන්නවනම් ඒ දැක ගැනීම ව්‍යාපාර ව්‍යාපාදේ විනිවිද දැකීමේ පරහ යෑමේ පළවෙනි උත් ආරම්භක උත් මුණදීමයි. ඒ නිසා පරියන්කේ ඉන්නකොට සක්මණේ නැත්තම් එදින්දා වැඩ කරනකොට මේක කරන්න අමාරුයි තමන්ගේ සතිය පොද්දල් වෙලා. සතිය ඇල හැප්පිලා තියෙනවනේ. ශක්තිමත් නැත්නම් එන්නකොටම බයපක්ෂකමක් ඇති වෙයි. සක්මණේ දුනක් එනකොට ව්‍යාපාදයක් වෙනකොට මට මාර බලවේගයක් ආවා, බාධාවක් ආවා, කරදරයක් ආවයි කියලා අර දුර්වල මනස පසුබාන. එනිසා ඒ දිනදා වැඩ කරනකොට උනත් තමන්ගේ මනස අභ්‍යන්තරගත ඉන්ද්‍රිය ධර්මයේ ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ධර්ම දුර්වල නම් මේ වගේ පුංචි ව්‍යාපාදයක් කියන තරහක් එනකොටම ඒක හිමාකාර භීතිකාවක් ඇති කරනවා. ඒ භීතිකාව ඇති වීම පුහුණු නොකන ලද මනසෙත් ලකුණක් වගේම පුහුණු කරන ලද කෙනාගේ උනත් දුර්වල ඉන්ද්‍රිය ධර්ම දුර්වලලා සිද්ධ වෙනවා. නමුත් ඒක හැම වෙලාවෙම එහෙම වෙන්නේ නෑ. අවස්ථාවල් තියෙන්න ඉඩ තියෙනවා. තමන්ට තමන්ගේ හිතේ නුරුස්නා ගති. එහෙම නැත්නම් තරහව, පටිඝය දැන් තියෙන බව. ඒක හරියට වැලිකඩ 16ක් වැලිකඩ 16ක තියලා අතුල්ලනකොට චර්චර් චර්චර් ගාලා ඒ කපාගෙන යන ගතිය. අන්න ඒ වගේ නැත්නම් මුදර කැපෙන කතරකින් අඟුරු කැල්ලක් කපනකොට ඒ කැටිගෙන යන ගතිය වගේ Tamanට මේ ඝර්ෂණය තේරෙනවා. අන්නේම තේරෙනවා නම් මේ වෙලාවේදී යෝගාවචරයට විශ්ද කර දැනගන්න පුළුවන් ගතියක් එනවා නම් මගේ හිතේ දැන් තියෙන ආතාවක් නෙවෙයි නිදිමතක් නෙවෙයි අතීතය පිළිබඳ පශ්චාත්තාවයකුත් නෙවෙයි අනාගතය පිළිබඳ සැලසුම් හදන්න කියලා ඇති වෙච්ච තිගැස්මකුත් නෙවෙයි හැකේකුත් නෙවෙයි එමේ ඉදිරිපත් වෙච්ච අරමුණත් එක්ක ගැටුමක් ඉදිරියට වෙච්ච අරමුණ ගැන නුරුස්නා ගතිය. ඒ නිසා තමන්ට තමන් පිළිබඳ ඉච්ඡාබංගත්වය. ඒකට ප්‍රතිගැනීමිත්ත කියලා සඳහන් කරනවා. ඉතින් අන්නේ විදිහට යම් හේතුවක් නිසා අපිට බාහන කරන සද්දයක් ඇහුණා. ඒතකොට ඒ සද්දේ නිසා හිත අර විදිහට නෝරක් වුණා නරක වුණා ප්‍රතිගයක් ආව තරහක් ආවා. අර පහසු ගතියක්පත් වෙනවා. එහෙම නැත්නම් හිත කය කය වේදනාවක් වෙනවා. කය වේදනාවක් වෙනවා. එතකොටත් තරහවක් වෙනවා. මෙච්චර අමාරුයි යන්තමට හොයාගත්ත මේ වෙලාවේදී අරමුණක් ඉක්මත් වෙලා ඉන්න වෙලාවේදී මට මේ වේදනාව නිසා පුදුමාකාර කරදරයක් කරනවා නේද කියලා අරමුණ කෙරෙහි ඒ වෙනකොට තියෙනා වූ ආකල්පය නැත්නම් අරමුණේ ශක්තිමත් භාවයට වඩා යම් වෙලාවක ඒ යම් වේදනාවේ නපුරුකම විඳවන ගතිය වැඩි වුණොත් හිත ඉබේම අරමුණ අතහැරලා අර වේදනාංශ පෙළෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යෝගාවචරයට අභාග්‍ය සම්පන්න දෙයක් වුණා භාවනා කරනවා මහා කර්මයක් පරිසම් දුන්නා කියලා පශ්චාත්තාප වෙන්න පුළුවන්. පශ්චාත්තාප වෙන එක තමයි හුඟක් වෙලාට වෙන්නේ. නමුත් ධර්මානුපස්සනාව පිළිබඳ අහලා තියෙන ධර්මානුපස්සනාව ගැන විප්ලවීය විදිහට හිතලා තියෙන අහම්බෙන් හෝ ඊට කලින් මේක අත්දකලා තියෙන කෙනෙකුට තමන්න මේ වෙලාව තමයි මේ ව්‍යාපාදය අතිගය අවබෝධ කරන්න පුළුවන් වෙලා දැන් එයා ගෙට ආපු වෙලාව. අනොත්ත ලේපිට අස්පනා අපිට ගෙට ආපු වෙලාව. ඉතින් මේ වෙලාවේදී යෝගාවචරයට මේ අවස්ථාවේ ප්‍රයෝජනෙ අරගෙන දැන් මට තියෙන ආශාව නෙවෙයි. නිදිමත නෙවෙයි. පච්චාතාපයෝ අතීත දිගස්මක් නෙවෙයි. සැකේ නෙවෙයි. මම දැන් තියෙන්නේ නුරුස්නා ගතිය කියලා අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක ධර්මානුපස්සනාවක් කියලායි සර්වඥාන්සේ සඳහන් කරන්නේ කායපස්සනාවට වැඩිය ශ්‍රේෂ්ඨයි වේදනානුපස්සනාවට වැඩිය ශ්‍රේෂ්ඨයි චිත්තානුපස්සනාවට වැඩිය ශ්‍රේෂ්ඨයි උසස් පෙළ ශිෂ්‍යයෙකුට ගැළපෙන ව්‍යාපෘතියක් ඉනි විදිහට කියනවා ආනාපාන සතිය බල බල ඉනකොට ආනාපාන සතිය පෙනෙමින් හෝ නොපෙනෙමින් ඒක මුල් වෙලා කටයුතු කරමින් හෝ ආනාපානියකේ ඇවිලා පොඩි වෙලා යට වෙලා තියෙන වෙලාව වෙන්න පුළුවන්. ඒකට වේදනාව බොහොම උග්‍ර වෙලා. නැත්නම් සමහරට ආනාපානට වැඩි පුංචි යාන්ත්‍රමට පැත්තක තියෙන වේදනාවක් එනවා. ඉතින් මේ දෙක යෝගාවචර හරියට මීදුම තියෙන ධනක වාහනයක් කියලාවන්න වගේ දැන් කොයි එක ඉස්සරහට ඒක ගන්න නැහැ කියලා වගේ අර පාර පේන වෙලාවක් නෙවෙයි දැන් යන්නේ. Tamanට තීරෙනවා අච්චර වේගෙන් යන්න බෑ ආනාපානෝවේ පුළුවන් වේගයෙන් කරකරත්තක් වගේ අරගෙන යනවා. යනකොට වාහනත් එනවා ෆ්ලෑෂ් ලයිට් එක රැනා වදිනවා නැත්නම් ළඟට එනකම්ම පේන්නේ. එනකොටම තමයි තේරෙනවා මේක නැත්තම් හොඳයි. ඒල වාහනේ නැත්තම් හොඳයි. ඒක තමන්ට අර වේගය ගන්න පුළුවන්. නමුත් නොහොඳයි කියලා නිකම්ම හරි ගෑවුනොත් ඉතින් ඊට පස්සේ එතන නඩු. ඒක නිසා හැප්ප ගන්නත් බෑ. ඉතින් එතකොට තමයි තේරෙනවා නම් මේ එනේන වාහනේ නිසා තමයි නොහොඳ නෝක්කඩු ගතියක් හිතේ පහළ වෙනවා කියනවා කියලා ඒක චිත්තානුපසනාවට වැටෙනවා. ආනාපාන කායන වසනාට වැටෙනවා ඒ වෙලාවට බාධා කරනවා වේදනාව දිහා බලමින් යන්න පුළුවන් නම් වේදනාවන වසනාට වැටෙනවා ඒ වෙලාවේ මගේ හිත දැන් තියෙන්නේ පීඩිත තත්වයක අසහනකාරී තත්වයක නුරුස්නා ගතියක කියලා ඒ ඇති වෙන අර මානසික අසහනයේ මූලික බීජ දකින්න පුළුවන් චිත්තාන වසනාට වැටෙනවා ඒක යාට තෝරලා බේරලා කියන්න පුළුවන් නම් මේ වෙලාවේ මගේ මේ හිත පීඩාවටපත් වෙලා තියෙන්නේ ආශාවක් නිසා නෙවෙයි නිින්දක් නිසා නෙවෙයි ආදී අනිකුත් නීවරණ වල තියෙන කෘත්‍යයන් දැනගෙන ඒක නෙවෙයි මෙන්න මේ විදිහේ මේ නුරුස්නාසුළු අරමුණු වල නැවත නැවතමත් වීම කියලා අත්වීම කියලා දක ගන්න පුළුවන් නම් ඒ කෘත්‍ය ඒ යෝගාවචරයට කවදාකවත් බුදුහාමුදුරන්ගෙන් කර ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අත්දැකීම මොන්නම පොතකවත් නැහැ. ඒ වගේ අත්දැකීමට මොනම ආශිර්වාදකින් ගන්නත් බෑ. ඒක කොච්චර දන් දුන්නත් ඔය අත්දැකීම ලැබෙන්නේ නැහැ. ඔච්චර සිල්ලක්කට හම් වෙන්නේ නැහැ. සමත භාවනා කරට හම් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් ගෙවදිච්ච වෙලාවේ ද්වේෂය, නුරුස්නා ගතිය, අටික නිමිත්ත ගෙවදිච්ච වෙලාවේදී සාමාන්‍ය කියනවා පන්තලකට ගැරන්ටි එකක් આવොත් ආමතුරු ඒක දෙකට නමලා දරණුවකටයි හදා ගන්නලු පාත්‍රය කියන්නේ. ගෙට ආපු ගැරන්ටි ආවත් ආමතුරු නිකන් අරින්නේ නැහැ. ඒ වගේ තමනුත් තමන්ගේ ගෙට ආපු මේ නීවරණේ දිහා අටිගේ දිහා දැක ගන්න පුළුවන් නම් ඒකල අනිකුත් නිවන්නක වෙන්කර හඳුනා ගන්න පුළුවන් නම් ඒක උසස් පෙළ පාඩම. අන්න ඒකට සුදුසු මානසිකත්වය සකස් කිරීම තමයි මේ වෙලාවේදී න මනං උපාදිස්සාමි නච්මේ මනෝනිසිතං විඥානං භවිෂති इति එවන් හිතේ ධාපති සික්කිතබ්බං කියලා දැන් අනාථපිණ්ඩික සිසුමාගේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේ සඳහන් කාරණාවල හැටියට ගිය ගමම සාරිපුත්‍ර සාන්තිය අහනවා කොහොමද උපාසක යැපෙන්න පුළුවන්ද? යොසන්න පුළුවන්ද කියලා බෑ ස්වාමීන් වහන්සේ යැපෙන්න බෑ. බෑ යොසන්න බෑ. අරපටයක් දාලා ඔළුවට ගඟ දෙන්නසෙයි ඔළුව පුපුරන්න හදනවා. අරක් කපන කැටකින් බඩ කැටි ගන්න වගේ බඩවැල් නගරේ ඒ තරම්ම හිතේ. මුළු ඇඟම බලවත් පුරුෂෝ දෙන්නේ ගිනියම් ගිනි වතුර වලකට දාලා මේ පැත්ත මේ පැත්ත තවනවා වගේ මට තවනවායි කියලා මේ කියාගෙන ඉන්න යෝගාවචරයෙකුට උපාසකයෙක්ටයි මේ ශාරිපුත්‍ර සංසය සඳහන් කරනවා. එතකොට පැහැදිලිවම එතන පටිගේට කාරණා ඕන තරම් කියනවා. ඒක ඇත්තටම අවශ්‍ය ප්‍රමාණයට වැඩියක් තියෙනවා. නමුත් අපි පුංචි පුංචි ඒ වගේ නුරුස්නා ගතියනකොට ඒ එනේන වෙලාවේ මේ විදිහට ඒක නොදකින් නොපතන් කියලා එලවන්න දුම් ගහන්න බලන විනුවට මේ ද්වේෂයේ හිතට වැදිච්චාම හිතට මොන වගේ ගතියද වැටහෙන්නේ නැත්නම් ද්වේෂය ආවම කරදෙන කෘත්‍ය මොකක්ද? ද්වේෂයේ රසය මොකක්ද කියලා ආબોධ කරගන්න යෝගාවචරයා ලෑස්ති වෙනවා නම් මේ සූත්‍රවල පැහැදිලිව පේන කවදාකවත් ඇවිල්ලාගේ ද්වේෂයකින් ද්වේෂයේ ලක්ෂණ අස්පනා අපිට දකින්න බෑ. එන්න තියෙන ද්වේෂයකත් කවදාකවත් අස්පනා අපිට තියෙන ද්වේෂය වගේ ලක්ෂණ දැනගන්න බෑ. අල්ලපු gedara මනුෂයාගේ ද්වේෂයටත් Tamanට දැක්කන්න බෑ. ඒ නිසා කවදා හෝ මේක විනිවිදින්න අවශ්‍යයි. මේක කවදා හෝ හරහා දකින්න අවශ්‍ය නම් ඒ ද්වේෂය කිය එන්නේ තරදන වෙලාවක නෙවෙයි. එන්නේ ගේට්ටු කඩක්. ආපු වෙලාවේ අවස්ථාව ප්‍රයෝජන ගන්න ඕනේ මෙන්න දැම්මට බුදුන් ඉදිරියට වැඩියා වගේ. ධර්මයේ ඉදිරියට වැඩියා වගේ. සංඝයා ඉදිරියට වැඩියා වගේ. ඔන්න මගේ සීලේ ප්‍රයෝජනේ මම මේ දැක ගන්න වෙලාවක් කියලා ආනේ ද්වේෂයට මූණ දෙන්න පුළුවන් ගතියක් තියෙනවා නම් උගදෙනෙක් හිතනවා මම වැරදි වෙන්න පුළුවන් උගදෙනෙක් හිතනවා සරුවත්තන් වහන්සේට නම් ඉතින් වේදනාවක් නෑනව සරුවත්තන් වහන්සේට ද්වේෂය නෑනව ඒ නිසා සරුවත්තන් වහන්සේ නම් මේ බණ කියන්නත් පුළුවන් නමුත් මේ අහන අපිට එහෙම අපිට වේදනාවක් තියෙනවනේ අපිට මේ ද්වේෂය එනවනේ ආවට පස්සේ ඕවා භාවනා කරන්න බෑනේ කියලා අපි හිතාගෙන ඉන්නවා අපි මේ අතපල්ලි වැටි જાතියක් තථාගතයන් වහන්සේලා එහෙම නෙවෙයි ඉහලින්ම ආපු જાතියක් කියලා අපි මෙව කරන්න බෑ. ඔව්වා ඉතින් අපි මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවට පස්සේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ ආශිර්වාදය අරගෙන එකම ධර්ම මණ්ඩපේ සාදු කියලා නිවන් දකින්න ලේජයට පැත්තකට කරා. එහෙම නොකරනම සාරිපුත්‍ර සරුවචනාංශයේ සඳහන් කරනවා මේ දවස්වල අපි මීටිකල යන ක්‍රිකට් එකේදී කරන්නේ කාලකාරාම සූත්‍රයේ ඒකෙදී හැටිදීම සඳහන් කරනවා සරුවචන් වහන්සේ යංකෝ වීක්කවේ හදේවකත ලෝකස්ස සමාරකත සස්සමන බ්‍රාහ්මණ ප්‍රජාය හදේව මනුස්සාය යං දිත්තං සුතං මුතං පත්තං පදේශිතං විඤ්ඤාතං අනුවිචත්තං මනසා සබ්බං සබ්බං ඥානං මහනි මම සාරවත්න වශයෙන් මම කියනවා මේ ලෝකේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ඒව ප්‍රජාව සහිත මේ ලෝකයේ යම් ඇසී දැකීමක්, ඇසීමක්, විඳීමක්, ඉතින් ගැනීමක්, ඉතින්පත් වීමක්, ඉතින් පරිශන කිරීමක්, විමසා බැලීමක් කියනනම් ඒ සේරම මම දන්නවා. සර්වචනසේ සර්වචන වුණාට පස්සේ මේ මේ කොටස් නට නෑ කියලා මොනම දෙයක්වත් සර්වචනසකින් ගිලීලා ගිහිල්ලා නෑ. ඒ නිසා මේ වේදනා සියල්ලම සර්වචන් වහන්සේටත් එනවා. ඒ විතරක් නෙවෙයි එනකොට මේ නුරුස්නා ගතියත් සර්වචන් වහන්සේට එනවා. ඒව නැතුවයි මේ සරුවචාන්සේ භාගයට hina වෙලා ඉන්නේ. ඒව නැතුව කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක නැතිකරන්නමයි මං හිතනවා. පැහැදිලිවම කියන්නේ මේ ලෝක ප්‍රජාව දෙවියන් මිනිසුන් බම්දක්ෂ ලෝක ප්‍රජාවේ තියෙන සෑම දකින දැකීම් අහන අහුම් විඳින විඳීම් පිටින් ගන්න හිතීම් පිටින් කරන මේ සේරම මම දන්නවා. නමුත් උන්වහන්සේ ඒක කියලා තමන් ඥාන මම දන්නවා ඊට පස්සේ තමන් අබ්බඤ්ඤාසින් මම මෙවුවා ඒ එක එක මිනිස්සු මේක දැකීමක් ඇහිීමක් විඳීමක් හිතින් ගැනීමක් ආදී নানা ප්‍රවිධියට පෞද්ගලික ලක්ෂණ වශයෙන් ඇහිීම දැකීම වෙන් කරලා දැකීම අන්තරස පහතේ වෙන් කරලා හිතීම වෙන් කරලා දකින්න එක ਸਰවඥාන්සේට අභව්‍ය දෙයක් නෙවෙයි කියලා. නමුත් ਸਰවඥාන්සේ තියෙන සුවිශේෂී ඥානය තමයි ඇහුවත් දැක්කත් ගන්ධ රස පහස වින්දා ඉතින් අහුණා පිටපත් උනා ඉතින් විමසා බැලුවා මේ ඔක්කොගේම පෞද්ගලික ලක්ෂණ හරහා පෞද්ගලික ලක්ෂණ විනිවිදලා මේ සේරටම පොදු ලක්ෂණයක් තියෙන එක බුදුහමතෝ දන්නවා පොදු ලක්ෂණය මොකක්ද මෙවයි ඉන්නේ යන්න රූපයක් ආවත් ඒවා ස්ථිර නෑ ඒවා ඇවිල්ලා යන ඒ ඇවිල්ලා යන නැත්නම් ඇවිල්ලා කර දෙන කෘත්‍ය කරලා යන එක සද්දයටත් සාගා විඳීමට සාධාරණයි. හිතට හිතීමට සාධාරණයි. නමුත් අර වේදනාවක් ඇවිල්ලා පටිගය, පටිග සම්පස්සය, එහෙම නැත්නම් පටිග නිමිත්ත නැත්නම් තරහ නුරුස්නා ගතිය ආවට පස්සේ ඒ යෝගාවසරේ ඒ ඇති වෙච්ච වේදනාවට ද්වේෂ කරන්නේ මේක ස්ථිරයි කියන සංඥාවේ හිටියොත් පමණමයි. ඒ වේදනාව නිත්‍ය සංඥාවට වැටුනොත් පමණමයි ඒකට එන පටිගේ දිගින් දිගට යන්නේ. මේ වේදනාව එන්නේ එයාගේ කෘත්‍ය කරලා යන්නයි. ඒක දිගින් දිගට යන්නේ හෝ එහෙම නැත්නම් ඒක විනිවිද දකින්නේ හෝ ඒ යෝගාවචරයේ ජීවුන මානසික තත්ත්වය හැටියට. ඒක නිසා එන සෑම වේදනාවක්ම යකෙක් විදිහට නපුරෙක් විදිහට නරකක් විදිහට කල්පනා කරොත් ඒ කල්පනා කරන එක යකා. එම කල්පනා කරන එක නපුරක්. එම කල්පනා කරන එක කෙලස්. ඉන්සයි මේ වෙලාවේ ආපු කෙලෙස් හැටියට තමයි මේ වෙන වේදනාවට ඒ ප්‍රතික්‍රියා කරන්න නමුත් අපි කවදාකවත් කැමති නැහැ භාවනා කරනට යකා කියලා කියනවා අහන්නවත් කැමති. නපුරයි කියලා කියනවා අහන්නවත් කැමති නැහැ. එහෙනම් ඒ කෙලෙසයක් වල මම මේ පෝෂණය කරන අහන්නවත් කැමති නැහැ. හැබැයි ඉතින් මං වගේ මිනිස්සෙක් එහෙම කිව්වට බුදුහාමුදුරුවෝ කිලිම යකා කියලා කියන්නේ නැහැ. මම මේ කියන්නේ කියා බලන්නේ. එහෙම කරන්නේ. වේදනාවක් ඇවිල්ලා අපි වේදනාවට කඩාපනින යම් ආකාරයක වේදනාව ගැන නපුරු හිතකින්ද වේදනාව ගැන නුරුස්නා හිතකින්ද වේදනාව ගැන කොච්චර නොදකින් කියන හිතද ඒ જાති එකෙක් තමයි ඇතුලේ වෙලා ඉන්නේ. තමන්ගේ නපුර හැටියට තමයි වේදනාව නපුරු වෙන්නේ. ඒ නිසා වේදනාව නෙවෙයි ඇත්තටම නපුරු. තමන්ගේ හිතේ වෙලාවේ පළවෙනි බීජයේ එහෙම නැත්නම් පටිඝ අනුසය අපි දන්නේ නැති වුණාට සර්පයා ධර්ම ගහගෙන හිටියා වගේ හිටියට උලට පෙනේ පුම්බනවා. මේ පෙනේ පුම්බපුවාම අපි ඒක වේදනාවට හේතු කරලා මම නම් සාන්තයි දාන්තයි මම සාන්ත දාන්ත තීන්ත කූඩුවක් අනේ මට කොහෙදෝ ඉන්න ණයෙක් ඇවිල්ලා පෙනේ පුම්බලා ගියා කියලා තමයි අපි මේ කියන කතා. ආනේකට සරුවත් යනදි කන්නාඩියක් මොකට අල්ලලා කියනවා උඹට එන ජාතිම වේදනාව මටත් එනවා. උඹට එන ජාතිම ද්වේෂ මටත් එනවා. නමුත් මම ඒකේ තියෙන මේ නපුරු ගතිය දකිනවා. ඒක ආශාවෙන් වෙන් වෙලා තියෙන හැටි, නිින්දෙන් වෙන් වෙලා තියෙන හැටි මම දකිනවා. නමුත් මම දන්නවා ඒ කොයි જાති නටාගෙන ආවත් මොන 18 පාරි නටාගෙන ආවත් මේ සියල්ල මෙන්නේ යන්න කියන මේ අභිඥාවයි ළඟ තියෙන්නේ. ඒ කියන්නේ අර වේදනාව හෝ ඒ පටිගය හෝ විනිවිද දැකලා පොදු ලක්ෂණ දැකීමේ හැකියාව තියෙනවා. පොදු ලක්ෂණ තමයි ශීල සංස්කාර ධර්ම අනිත්‍යත්වය. ඒ නිසා උන්වහන්සේ අර වේදනාවේ කියන නපුර වද දෙන ගතිය දුක් දෙන ගතිය ඒ වෙලාවේදී අත් නොදක ධර්ම ගැඹීරත්වයක් දකින්නවා කියන එක කෙනෙකුට හිතන්න ඉඩ නොතෙන්නයි මේ සූත්‍රයේදී සඳහන් කරලා තියෙන්නේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජා සමන බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ යම් ඇසීමක් දැකීමක් නිදීමක් හිතීමක් හිතෙන්පත් වීමක් කියන මේ සියල්ල මම දන්නවා මම මේ සියල්ල අභිඥාවෙන් දන්නවා ඉතින් මේ අභිඥාව මහාමාය දේවි දීප එකක් නෙවෙයි කරවතන සුද්ධෝදන රජෝ දීපෙකුත් නෙවෙයි ඒව නැතුව වෙන කවුරුත් කරපු ආශිර්වාදකුත් නෙවෙයි උන්වහන්සේ සිද්ධාත තාපසෝ ඉන්න කාලෙම ඒ අභිඥා දක්වා ලෝකේ ප්‍රසිද්ධ ප්‍රකටයෙන් කියන අරූප ධානය ලැබලා කිං කුසල ගවේෂීව එළියට බැස්සේ මෙතෙක් මිනිස්සු හිතපු නැති විප්ලවීය මේ කල්පනාව කල්පනා කරා. ඒ නැත්නම් මේ පැත්තට ජනේලයක් කරගන්න. ඒක තමයි උපටිසෝතගාමි පාර කියලා කියන්නේ. ඒ නිසා උන්වහන්සේ අභිඥාව ච එළඹ වාසී කිව්වේ. ඒ අභිඥාවට අප්‍රමාද වෙන ගතිය කදාක පුස්කන්න තියන. හැම වෙලාවෙම මේක අලුත් කර කර දියුණු කර කර තියාගන්න. ඉතින් ඒ නිසා උන්වහන්සේ අභිඥා තත්ත්වයක් විස්තර කරනවා. ඒ වගේම තන් මනස්ස විදිතං කියලා කියනවා. මම යේන වේදන රූප වේදනා රූප ශබ්ද විඳීම් හිතීම් අනිත් සියලු දේවල් මම හොඳට හරහගිල්ල මමත් විඳිනවා. මම මේ ඒව ඇවිල්ලා මට පිටින් යනවා නෙවෙයි. සාමාන්‍ය පෘථග්ජන සියලු දිනාටම වගේ ඒව මං හරහා යනවා. ඒව මං විඳිනවා. ඒ නිසා මට ඒ බාධා නැති නිසා නෙවෙයි මගේ ශරීරයෙන් මේ තවණක් ගන්න බුදුරැස් වීදෙන්නේ. ඒවට බාධා නොකර නිසා නෙවෙයි මම මේ ප්‍රසන්න මුණෙන් ගත කරන්නේ. ඕගොල්ලන්ට වගේම ඉුවා මට මත වෙන ඕගොල්ලන්ට වගේම මම ඒ වගේ පොදු ලක්ෂණ දකින්න ඕවා වගේ මම විඳිනවා. ඔව් කවදාකවත් මම මේ වගේ ඉස්තාවරයක් ගන්න. මම ඒවා මගේ කියාගන්නේ නැහැ. තමන් න උපත්ථාසි කියලා කියනවා මම මේක මම කියාගන්න මගේ කියාගන්න මගේ ආත්මය කියාගන්න යන්නේ නැති එක තමයි ඒ ක්ෂීණාශ්‍රව ගතිය. ඒක නිසා මේ අනාථ පිටික සිටුමාට කියපු කාරණාවෙන් අපි මේ ඇති කරගත්ත මේ මන තත්වයට අරමුණු වෙන්නා වූ නීවරණ ධර්ම. ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේ නීවරණ කරන බැලුවොත් ඒ නීවරණ තමයි මතුවෙච්ච වෙලාවේදී ඒ නීවරණයකදී මුලින් ඇති කරගත්ත මේවා පැමිණීම අභාග්‍ය සම්පන්න දෙයක් මේක පැමිණීම කාලකන්නිකමක් පැමිණීමගේ පරණ අකුසල කර්මකට කියලා හැඟීමකින් තොරව නිවර්ණ පැමිණිච්ච වෙලාවේදී මම ඒක හොඳටම ඇති හැටියෙන් දැක ගන්න ඕනේ. මේකෙත් තියෙන සංස්කාර ලක්ෂණය මතු කරගන්නා සුදු විදිහට හිත විවුර්තව තියාගන්න ඕනේ. මම මේක හරහා යන්න ඕනේ. එහෙම හරහා ගියාම ඒ නීවරණයෙන් නැත්නම් මෙතන මේකට පටිඝයෙන් තමයි පෙළෙනවා වෙනුවට ජීවිතේ පළවෙනි වතාවට පටිඝයේ මේ මුල මේ මැද මේ අග කියලා හරහා යන්න පුළුවන් වුණොත් කුංචි කකුලකට කමන්නේ හරහා යන්න පුළුවන් වුණොත් ඒක තමන්ගේ මුළු අධ්‍යක්ීම් ශේස්ත්‍රයේම දැනුම් ශේස්ත්‍රයටම පණරයක් දෙනවා. යකඩෙන් හදව බාල්දියක් ගැලනයිස් කරගත්තා වගේ මට ਸਰුවඥ ගුණ ਸਰුවඥ වාසිය ළඟ තියෙන ඒ ගුණ ලාන්තමට ලාවට ඇති කරගන්න පුළුවන්. ඒක නිසා මේ නීවරණයක හැප්පීමෙන් හැප්පෙනවා කියන එකේ තරහින් නෙවෙයි. නිවන පිනිවිද යෑමෙන් ඒ මෙතුරාකල් කරගන්න බෑයි කියලා හිතාපු දේවල් තමයි ලං කරගන්න පුළුවන් බව ඒ තමන්ට ලැබෙන අවස්ථාවේ හැටියට දියුණු පවුණු කරගෙන යන්න. අන්න ඒක ඒකේ ශ්‍රේෂ්ඨම අවස්ථාව තමයි මෙතන කියන්නේ නැත්නම් මේ මනං භව නැත්නම් මනෝ මනෝ විඤ්ඤිතා මනෝ නිශිතා විඥාන භවිෂ්‍යති කියලා මේ වගේ වැඩපිළිවෙලකදී පුරුද්දට ඇතිවෙච්ච ද්වේෂය පුරුද්දට ඇතිවෙච්ච නිවන පිළිබඳ ඇති නපුරු හැඟීම කළු පාට ගතිය වෙනුවට ඒකත් ධර්මයක් බවක් ඒකත් විනිවිදොත් ඇත්තටම ආශස් ප්‍රසවාසයේ විනිවිද දැක්කට වැඩිය ශ්‍රේෂ්ඨ ශක්තියක් හිතට ශ්‍රේෂ්ඨ පන්නරයක් ඒ කට්ටට ලැබෙන බව. නිවර්ණ විනිවිද. ඉතින් අර කලින් මම කතා වුණු කරන ඊ කතාව හැටියට ඒ ලැබෙන පන්නරේ ලැබෙන්නේ කායන පස්සන වේදනා පස්සන චිත්තාන පස්සන විදියට සති සමාධි වැඩුවට පස්සේ තමයි. නමුත් ඒ වඩාගෙන ඉන්න වෙලාවේදී මේ වගේ ඉදිරියට ඉදිරිපත් වුණොත් ඒ ඉදිරිපත් වෙච්ච එක නිකම් පුරුද්දට කාලකන්ණියක් ආව අභාග්‍ය සම්පන්න දෙයක් අනේ මටත් මේ කරදර කෙරුවා කියන ඒ සම්ප්‍රදාන කුල පුරුද්ද වෙනුවට මට මේකේ එක කොනකට හරි කමන්නේ නැහැ වෙන්න නැත්නම් වෙදරදී චිත්තක්ෂණයක් හරි කමන්නේ මේ වේදනාවට මේ ද්වේෂයට මූල දීලා ඉන්න බැරිද? නොසැලෙන බැවින් ගත කරන්න බැරිද? උපේක්ෂා වෙන්න බැරිද? මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා මේක ඇවිල්ලා රංගපාලා යන හැටි. ඒකේ රංගනයන් වෙන්දට වැඩිය කිචිත්තක්ෂණයක් යොසන මට්ටමින් ඉඳ බැද්ද කියලා බැලුවොත් මිත්‍යක් අනාගන වූ ඒ ශක්තිය අනුව සති සමාධි ශක්තිය අනුව යොසීමේ ශක්තියත් වෙනස් වෙන බව තමයි තේරෙන්නේ. සමහර වෙලාවට කාගෙන ඉන්න පුළුවන්. පටිගයක් ඇති කරගන්න නැතුව ඒක දිහා බලන් ඉන්න පුළුවන් ගැතිය සඳහන් කරනවා. රාජමහේෂිකාවක් පින් ඇති දරුවෙක් ප්‍රසූත කරන වෙලාවේදී ඇතිවෙන මේ විලිරුදාව ද්වේෂයෙන් නෙවෙයි දකින්න. ඒක සාමාන්‍යයෙන් පුරුෂයෙකුට දාගන්න බැරි තරම් වේදනාවක් එනවා කියලා කියනවා. ඒක සැරම ඇට 17ක් 18ක් කැඩෙන තරම් වේදනාවක් ප්‍රසූත වේදනාව කියනවා. නමුත් කවදාකවත් ඒක ද්වේෂයෙන් නෙවෙයි දකින්නේ මොකද බිහි කරන්නේ රජපැටිය. බිහි වෙන්නේ රාජමහේෂිකාව. මහේජිකා රජපැටිය බිහි කරනවා රජපැටිය මහේජිකාව රාජමහේජිකාවක් කරනවා. ඒකේ ඉන්නේ මාත්‍ෘත්‍ය හරහා ඒකේ ඉන්නේ විදුරුදාව හරහා. ඒ නිසා ඒ විදුරුදාව ඒ මහේජිකාවට කිසිතම් වැක්කිරීමක් වගේ අභිෂේකයක් වගේ. ඒ නිසා ඒකට ද්වේෂ කරන්නේ. ඒ නිසා මම ඒකයි කියේ මේක අපි නොදන්න දෙයක් නෙවෙයි. දැනටමත් නොදන්න දෙයක් නෙවෙයි. අපි කියමු මේ පුරුෂ පක්ෂය ගත්තොත් ඒ පුරුෂ පක්ෂය කෙනෙක් හමුදාවට බඳලා හමුදාවේ දක්ෂයක් උනායි කියලා හිතන්නේ. දක්ෂයෙක් වුණාට පස්සේ යා විහෙර බලකාරී හමුදාවට පුහුණු සඳහා තෝරගන්න. තෝරගත්තට පස්සේ දෙන්නේ මොනවද? හතර දෙන්න තියෙන දඬුවම් ටික හේරම දෙන්න. තලනවා තලන කියන දේ හොඳද? තලනකොට මේ මිනිස්සයා ඒ අභ්‍යාසයට වෛර කරොත් ඌට ආයත් යන්න වෙනවා සාමාන්‍ය සබල මට්ටම. මේක හරහා ගියොත් ඒ සුවිතේසි බලකායේ දින පුහුණු හරහා ගියොත් ජාතික වස්තුවක් පාටපත් වෙනවා. තෝර ගන්න විශේෂ බලකාරී හමුදාවේ සෙබලෙක් විදියට. ඉතින් ඒකට ඒ ලැබෙන අභ්‍යාසය මිහිරි නෑ කැමැත්තෙන් නෙවෙයි තමයි ගන්නෙ. මොකද ඒකට මූණ දෙනකොට ඒ කෙනා දන්නවා මයත් එක්ක අනික් පැඳිච්ච සෙබලෙකුට මේකට ඉන්න වාසනාවක් නෑ. ඒගොල්ලෝ සෙබල தත්ත්වේ දක්ෂ නෑ. දක්ෂ නැති නිසා ඒගොල්ලෝ තේරුණේ නෑ. තේරුණ නිසා මම ඇත්තට අර කටියට වැඩි ලොකු විඳක් දුක් විඳිනවා. ලොකු දැරීමක් දරනවා. ලොකු අභ්‍යාසයක් ලබනවා. ලොකු අභියෝගයක් ලබනවා. නමුත් ඒක අභ්‍යාසයක්. ඒක ජාතික මට්ටමේ කරන සભ્ય සම්පන්න ලෝකේ කරන අභ්‍යාස ආන්නේ වගේ යන කෙනාට අපි කියන යෝගාවචරය. එතකොට මේ පුංචි වේදනාවක් ආපු ගමන් අර බලපුරුදු තාට ද්වේෂ කරගෙන ඒ වේදනාවක් නැති තැනක් ආපු දවසේ මම භාවනා කරනවා. දරුවෝ ඔක්කොම දීවි දුන්නාට පස්සේ පැන්සෝන් ගත්තට පස්සේ එයා කන්ඩිෂන් කරපු කාමරයක් හම්බුනොත් ගැළපෙන හොඳ කොටයක් හම්බුනොත් කවුරුත් කරදර කෙරුවේ නැත්තම් ඔන්න භාවනා කරන්න ලෑස්ති. ඒතර කියන්නේ භාව නෑව කියන එක විතරයි. වලික නැතිකම විතරයි ඒකේ තියෙන්නේ. මේ භාවනාව කියන්නේ ඊට වෙනස. භාවනාවේ තියෙන තමයි ලද තැනින් පටන් ගන්න. ඒකෙදී ටිකක් අර ඉස්පිතාලේ ගෙලෙඩෙකුට වගේ අපි සාමාන්‍ය වාතාවරණයක් දෙන්න ඕනේ. ඒකට අපි හදවු ඉස්පිතාල වලට කියන භාවනා මධ්‍යස්ථාන. යෝගාවචර කියන රෝගීන්ට යන තැන භාවනාවයි. ඒකේ සාමාන්‍ය තත්ත්ව ටිකක් තියෙනවා. ඒකදී කුමාර කුමන්ට අප දෙන්න යන්නෙත් නැහැ. පුළුවන් තරම් දෙනවා. ඒකෙන් පටන් අරගෙන මේ බාහිර සම්පත්‍ය දිනු කිරීම නෙවෙයි තියෙන ඇතුළත තියෙන සති සමාධි දිනු කරන දිනු කරන යනකොට මේ බුදුහාමුදුරුවෝ මේ දෙන්න හදන. එහෙනම් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ වර්ණ ගන්න හදන. එතන මේ මරණ චිත්තක්ෂණේ අනාථ වෙන්නේ කිසිතුමා මේ පෙන්වන්න හදනදී මේ ශාසනයේ මුල් ගුරුවරු ඒ දෙන්න හදන දේෙන් අපි ගන්න තියෙන්නේ අපිට මේ වෙනකොටත් අපිට ලබන්න තියෙන අන්තිම දුර්ලභ වස්තු ලැබිලා. අපිට බුද්ධ උත්පාද කාලේ ලැබිලා. අපිට ඒ වගේ මනුසකම ලැබිලා. අපිට ඒ වගේම ක්ෂණ සම්පත්තිය මේ වෙලාවේ දැඩි මානසික අසහනකටපත් වෙන්න, හීනමානකටපත් වෙන්න, අතපය කොර වෙලා, අන්ධ වෙලා, ඒ වගේ එකකුත් නැහැ. පිරිසක් මැද, සබයක් මැද ඉන්න පුළුවන් අංග පුලාවක් තියෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍රොත් තියෙනවා, බණක් කියනවා, පැවිද්දත් ඕනනම් තියෙනවා. ඒ ඔක්කොම තියාගෙන අපි මේ නොකරන නොපෙළඹෙන්න පූර්ණ කාලේ නොපෙළඹෙන්න දෙන කාරණා දිහා බලනකොට අපි හිතනවා මේට වැඩිය හොඳ වෙලාවක් එයි කියලා. නැත්නම් මං වගේ කෙනෙකුට මේට වැඩිය හොඳ දේවල් තිබිය යුතුයි කියලා හිතනවා. ඉතින් එහෙම හිතනවා නම් අනාථපිණ්ඩික සුතුමාට මොන වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බැරිද? නැත්නම් අනාථපිණ්ඩික සුතුමාගේ මෙච්චර සාධනෙට උදව් කරපු කෙනෙකුට ස්කෝලර්ෂිප් එකකින් වගේ නිවන් දකින්න ලබන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන්න බැරිද? ඒ උනාට කියන්නේ මොකක්වත් නැහැ ආපු වේදනාව දිහා බලපන් ඕක තමයි එකම ක්‍රම. සර්වචනන්සේ කියන්නේ මමත් ගියේ ඌව ඉක්මවල මට වෙන රෝසමාලාවක් ගහනාවක් කිය යන ගමනක් තිබුණේ නැහැ. මමත් මේක හරහා ගියා. නමුත් ගියාට පස්සේ ඒ යෑම නිසා ඒ හිතට ලැබෙන පන්නරය මොන යකාටවත් හොරකම් ඒ වගේ මේ අභ්‍යාසයට යම්කෙ පෙළඹුණොත් කිසි කෙනෙකුට මේ අභ්‍යාසය වළක්වන්න බෑ. හැබැයි බෑ කියලා ඒ මනුස්සයාට හිතුනොත් උන් කවදාකවත් ඒ මනුස්සයා උත්සාහ කරන්නේ නැහැ. නිසා මේක කර බලන්න ඇති වෙන උත්සාහය කුසල ඡන්දය කියලා කියනවා. ඒක පුදුමාකාර වෙනසක් ජීවිතයකට හැබැයි වෙනසක් ජීවිතයකට ඇති කරනවා. ඒ ඇති කෙරුවට පස්සේ මේ කියන අටික නිමිත් තරහ නිමිත් ආවට පස්සේ ඒක කෙරෙහි අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්න ගියොත් එමසට එන්නේ එන්නේ එන්නේ අර වේදනාව නිසා ද්වේෂය Taman කෙරෙහි ඉච්ඡාබංගත්‍ය අනේ මං වගේ කාලකන්ණිය කියන එක ඒ වගේ මේ වේදනාවට හේතු වෙච්ච කාරණා පිළිබඳව තද ද්වේෂය ඇයි මේවා පිළිවෙලට කරන්න බැරි කියලා අකුරට වැඩ කරන ගතිය දිගට මේ. නමුත් ඒ වෙනුවට ඒ යෝගාවචරයා මේ හරහා මේ වේදනාව හරහාම මේ යන්න ඕනේ. ඒක හරහාම මැදහත් ඉතින් මේ වේදනාවේ මුල මැදක බලන්න ඕනේ. එතකොට මට බාධා කරන ධර්මය තමයි නිරුස්නා ගතිය. මම මේ වේදනාව හරහා විනිවිදලා ඒ නුරුස්නා ගතිය දකින්න ඕන එක කාමච්ඡන්ද නෙවෙයි. නිින්ද නෙවෙයි. සැකේ නෙවෙයි. පශ්චාත්තාප නෙවෙයි. අනාගත සැලසුම් නෙවෙයි. මේක නුරුස්නා ගතිය. හරියට මේක දැකගත්තොත් ඒ යෝගාවචරය ඒ නුරුස්නා ගතියේ මැද ඝන බහල තත්ත්වයට එනකොට පුදුමාකාර දැවිච්ච පිළිච්ච හෙම්බත් වෙච්ච තත්ත්වයකටපත් වෙනවා. මොකද මෙතෙක් කල් තිබුණේ මේකට බය නැහැ නිසා මුණ දෙන්නෙම නිකන් මූණට පැංගිරි විසි කරනකොට වගේ ඇකිලෙන, ඇඹරෙන, කෝඩු වෙන, කෝල වෙන ගතිය තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අපි සාමාන්‍යයෙන් ඒක තුනී කිරීමට පාවිච්චි කරන මේ සද්ධාව, සීලය, කුසල ඡන්දය වගේ දේවල්. මොකද යම් දවසක යෝගාවචරයට පුළුවන් වුණොත් ඒ උච්ච උග්‍ර தত্ত্বය පහු කරලා ඒ ඒ ද්වේෂය, ඒ වේදනාව ගිවන් වෙන පැත්ත දකිනවා. කන්දක් නැගිටින පල්ලමකී, පල්ලමට වැටෙන සෙල්ලමකී කිව්වා වගේ ඒ ගෙවන් පැත්තට ගියාට පස්සේ අමුතුම හිතේ විවුර්ත වෙච්ච නැති චෛසික ටිකට ඉඩේ. එතකොට කියන්නේ අර නිවන වෙනුවට අනිත් පැත්ත ගැන කතා කරනවා නම් බොජ්ජංග ධර්ම වල තියෙන ප්‍රීති චෛසිකයට අවශ්‍ය කරන්නා වූ පසුබිම අර තද්ද වේදනාවක් තිබිලා ද්වේෂයක් තිබිලා නමුත් ඒකට නොසැලී මේ වේදනාව හරහා ද්වේෂය හරහා ගියාට පස්සේ මේ වේදනාව දුරු දුරු දුරු වෙන වෙලාවට ඡය වෙන වෙලාවට වැය වෙන වෙලාවට නිරුද්ධ වෙන වෙලාවට ඒ යෝගාවචරයට ඇති වෙනවා ඒ කුද්ධිකා පීති කණිකා පීති වශයෙන් ඒ ප්‍රීතිය සම්බන්ධ චෛසික පෙළ. එතකොට අපි කියනවා සාමාන්‍යයෙන් අර ද්වේෂ චෛසිකයේ කියන එක වෙනුවට ප්‍රීතිචෛත්‍ය කියන නැත්නම් ධානාංග පහළ වෙන්න පටන් ගන්නවා කියලා මම මේ වචන කීපයකින් විනාඩි ස්වල්පකින් විතර කරලා මේකට ගොඩාක් විඳවන්න විඳලා විඳලා කවදා හෝ පුංචි වේදනාවක පුංචි ද්වේෂයක හරහා ගිහිල්ලා අනිත් පැත්තට ගියාට පස්සේ ඒ දැනෙන ප්‍රීතිය ඒ දැනෙන මෝදනය එහෙම නැත්නම් නන්දිය කියලා කියනවා. අරුණ ප්‍රීතියට නන්දිය කියලා කියනවා. ආන එව්වා කවදාකවත් මේ යෝගාවචරයයි එකක් නෙවෙයි. ඒක ධර්ම න්‍යායකට හැටියටයි සිද්ධ වෙන්නේ. චිත්ත නියාමයක් හැටියටයි සිද්ධ වෙන්නේ. ඒක කවදාකවත් මකන්න බෑ. යම් වෙලාවක ඒ පුංචි වේදනා පුංචි ද්වේෂයක් කරා ගිහිල්ලා ඒක මේ සතුටු සිතින් යන්න ඕනේ. පිළිච්ච හිතින් යන්න ඕනේ. අභියෝගශීලී හිතින් යන්න ඕනේ. ගියාට පස්සේ එහා පැත්තේ තියෙන මේ ප්‍රීතිචෛතසිකය අත්දින බදවසු පේනවා යෝනිසෝ මනසිකාරයෙන් ගියොත් වේදනාව ද්වේෂය හරහා ප්‍රීතිය දකින්න පුළුවන් අයෝනිසෝ මනසිකාරයෙන් ගියොත් වේදනාව වැඩි වෙනවා ද්වේෂය වැඩි වෙනවා අනුන්ට දොස් කියනවා අනුන් එක්ක වෛරය කවදා හෝ ප්‍රීතිය ඒ වේදනාව ද්වේෂ හරහා ගිලා ප්‍රීතිය ආවොත් විතරක් සරුවචනාංශය කියාවේ ඔය වේදනාවටත් බාහිර කෙනෙක් සම්බන්ධ නැහැ ওই වේදනාව හරියටියට ධර්මයෙන් දැකලා පහළ වෙන ප්‍රීතිකත් තව කෙනෙක් සම්බන්ධ නැහැ. උඹලගේ එදත් ඔය ප්‍රභවයේ තිබ්බා අදත් තියෙනවා අද විතරයි සංසාරේ ඉස්සල්ලාම ඔබ මේ වගේ දෙයක් Tamange හිතේ තියෙන බව මෙහිම චිත්ත ධර්ම කෙනෙකුට වෙන් කරලා මායින් කරලා වෙන දේවල් නෙවෙයි අප්‍රත්‍යක්ෂව යන කෙනාට විතරයි ලැබෙන්නේ කියන Tamange අර විශාල ගැඹීරත්වයක් එහෙම නැත්නම් මේ මට බෑ මට නෑ කියන චරිචුරු එහෙම නැත්නම් නැති බැරිකම් වෙනුවට අර ඇති හැකිකම් තමයි ළඟ විශාල ඒකට ප්‍රභාවයක් තියෙන බව මනුෂ්‍යකම කියලා කරන ඕන ඕකට බව නම් කාදාක්‍රම මේ පරිහරණ අපි නොකල බව. ඉතින් ඒක සඳහා සර්වඥාන් වහන්සේ බුදු වුණාට පස්සේ මේ දේශනා කරන හැම බණකින්ම මෙන්න මේ ධෛර්යය ලබා දෙන බවක් වැටහුණොත් ඒක කියලා ධර්ම විශාල ධර්ම රාශියකට එහෙම නැත්නම් මදුපිණ්ඩේ කියලත් ඔකට කියනවා. මේ වදයක් කන්නා වගේ මේ ධර්මයේ තියෙන ಗುಣ දකිනකොට තමයි බුදුන් දකින්නේ. බුදුහාමුදුර කියලා කියන්නේ මෙන්න මෙතන. ඒ තමන් මේ ධර්ම කොටස ආරහා යෑමේදී ඒක නිසා ඉස්සල්ලා ඉස්සල්ලා ඒ ධර්ම රසය ලබා දෙන්නේ සති සමාධි ආදී සෝබන චෛසික ඇති කරගන්න. ඒ සඳහා වැලිමලුවකට ගිහිල්ලා පාණපත්තු කරලා බුදුහාමුදුරගේ ශිරියාවන්ත මුණ දිහා බලලා වාඩි වෙලා හොඳට කයට පාසුකම් දීලා ඒ චෛසිතික ඇති කරන ඒක කවුරුත් වගේ සතුටු වෙනවා සමත වශයෙන් විපස්සනා වශයෙන්. නමුත් සමතෙන් ඒක කරගෙන විපස්සනා දැම්මට පස්සේ මේ ආයුධ කට්ටලය ඇතිකරන දැන් යුද්ධෙට යන්න වෙනවා. යුද්ධදී අපිට ඉස්ලාම හම් වෙන්නේ ඔන්න ඔය නීවරණ ධර්ම ටික තමයි. ඒ හම්බෙච්චට පස්සේ මේ ව්‍යාපාදේ කියන ඒ ද්වේෂය එහෙම නැත්නම් නුරුස්නා ගතිය උඟ දෙනෙක් අද තියෙන මුළු අධ්‍යාපන ක්‍රමයේම උගන්වන්න දන්නේ බාහිරින් ආපිට කියලා. මේ ਸਰවඥාන්සේ කාන්ත වශයෙන් කියන ඔය ද්වේෂිත හේතුව ඒකාන්තයෙන්ම ඇතුළතමයි. ඒ ඡාද්‍ය අපි මේ ලබන්න හදන මේ සෑම සුඛෝපභෝගී දෙයක්ම ඥානය හරහා, දීපාන බලය හරහා, සමාජික බලය හරහා ඒ සැප කැමැත්තෙන් කරන්නේ. මොකද හේතුව අපි හිතනවා මේ විදිහට අපි හම්බ කරුවේ නැත්නම් අපිට ඉන්නේ දුක. ඒ දුකට හේතුව බාහිර දේවල්, ඒ දේවල් නැති කරන බාහිර සකස් කරනවා. බාහිර සකස් කළා සුඛෝභෝගීතර පස්සේ අපිට සැප ලැබෙයි. මේක බොරු නෙවෙයි. නැත්නම් ඔය ආර්ථික විද්‍යාවෙන් ඔච්චර PhD double degree දෙන්න ඕන කම නැහැ. මේකෙත් ඇත්තක් තියෙනවා. නමුත් මේක හරහා බැලුවොත් පේනවා ඔච්චර මොන જાති සැප සම්පත් ලැබලා තිබුණත් ඔය තියෙන මානසික අසහනියාවට පස්සේ ඔය කියන මානසික ආතතියාවට පස්සේ ඌට අය අපායට යන්න ඕනකමක් නැහැ මෙලවදීම යම දූතයෝ ඇවිල්ලා වැඩේ දෙනවා. අර ලස්සන මන්දිරේ ඇතුළේ ඉඳගෙන. අර රැකියාව කරද්දී අර පහසුකම් ටික සේරම තියෙද්දී මොනම සපක්වත් නැති අතරපත්. එවැනි සබ්බ සම්පත් රාශියක් යෝරජකමක් නැත්නම් සක්විති රජකමට පිනක් තිබුණ බුදුහාඳුරු සිවුර අරගෙන ගිහිල්ලා ඇක්ටීරියා ගොල්ල ටිකක් උඩ හපිටේ සැපට නිදාගෙන උන්වහන්සේ කියනවා මම ලෝකේ හොඳට බුදින කෙනෙක් අතර කෙනෙක් කියලා. ඒ අර සැපදම්පත් නිසා නෙවෙයි ඒ උන්වහන්සේ හිත හදාගත්ත නිසා. ඒක නිසා උන්වහන්සේ ප්‍රකාශ කරලා කියනවා ඊට දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඒ දෙවන්නේක් සම්බන්ධ වුණායි කියලා කියන්නේ බය අදුකම. ඉතේ ශක්තිය නැති ගමට. ඉතින් එහෙම මිනිස්සු ඉන්නේ මේ ලෝකේ. ඒ නිසා යත්තන්ට කියන අහන්න තරකයි. දොස් කියන්නේ නරකයි නමුත් එයාට හැකි සංඥාව දෙන්න. දීල කියන්නේ පුළු පුළුවන් වෙලාවේ මේ වගේ මතුවෙන ටික දිහා බලලා ඒ බැලීම හරහා මෙතෙක් ජීවිතේ දැක ගන්න බැරි වුණා වූ ඒ අතුලාන්තයේ ගැඹුර නැත්නම් මේ හිතක තියෙන මහිමය ඊගොඩ බලන් හිටියොත් මේ මනුස්සයා මේ සෑම අන්ධකාර වලාවකම තියෙන අර රිදි රේඛාව දැක ගැනීමේ අපූර්වතාවය ලබනවා. ඒක නිසා සඳහන් කරනවා ඒක මේ අද මාතෘකාවට ගත්ත ද්වේෂයිචෛසික ගැන විතරක් නෙමෙයි කොයි එක බැලුවත්. මේ හැම අභාග්‍ය සම්පන්න සිද්ධියකම පුදුමාකාර ධර්ම කොටසක්. පුදුමාකාර ධර්ම ඕජාවක් තියෙනවා. අන්න ඒක දැක ගන්නා සුළු ගතිය තමයි මේ අභඤ්ඤාසි කියන්නේ ගැඹුර දකිනවා. එනකොට මූණ අරක් කරගෙන කෝඩු වෙලා කෝල වෙලා පස ගහන එක තමයි කෙලස් බරිත පුද්ගලයෙක් ඇති පුහුණු මනසක් නැති කෙනෙක්ගේ හැටි. ඉතින් මේකට නිදර්ශනයක් වශයෙන් අපි කිව්වොත් අපි භාවනා කරගෙන ඉන්නකොට කලින් ගත්ත නිදර්ශනය නේ ආනාපාන සතිය කර කර ඉන්නකොට වේදනාවක් ආවයි කියලා හිතමු. ගත්ත නිදර්ශනයමයි කියලා. වේදනාවට පස්සේ ඉතින් අර මූණ පැංගිලි විදිහට වගේ හැපරෙනවා වේදනාව විඳිනවා. ඉතින් මේක කවදද යන්නේ කියලා මෙනෙහි කරත් වේදනාව මෙනෙහි කරන්නේ නැද්දකින් නොබතන් නොදොමකින් කියන හැඟීම. ඒ නිසා කවදාකවත් වේදනාව නතර වෙන්නේ වැඩි වෙන එකමයි වෙන්නේ. නමුත් කවදා හරි අපි හිතමු වේදනාවට හිත සම්පූර්ණයෙන්ම පිට ගියා. ආනමනේ අඩකප්පල් වෙලා හිතනකට පිට ගියා. පිට ගිහින් ඉවරලා ඔන්න අපි කකුල අපි එනවා නිකන් නිදාසන. කකුල දිග ඇරියා මොනවාරි කරලා අපි මේ වේදනාවට අවශ්‍ය පහසුකම දුන්නයි කියලා. දුන්නාට පස්සේ දැන් හිත ආපහු අවස්ථාවක් තුන ඕනනම් අරමුණට එන්න පුළුවන්. එහෙම නැත්නම් අර වේදනාව පිළිබඳ තැවෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී හිත ආපහු ආවයි කියලා හිතමු. අරමුණේ තිබුණා, වේදනාවක් තිබුණා, ආපහු හිත ගත්තා. අන්නේ ගත්ත වෙලාවේදී ඒ යෝගාවචරයට වේදනාව ඉන්දි ඉස්සලා තිබුණ තැනේදීම වගේ ආනාපාන දිගට නැවත කරගෙන යන්න පුළුවන් නම් ඒ කියන්නේ පශ්චාත්තාප මනසක් නෙවෙයි කියලා. පශ්චාත්තාප මනසක් තිබුණා නැවත ආවත් හිත පෑරිලා තියෙනවා. නමුත් යෝගාවචරයේ හැකි සංඥාවෙන් ඒ වේදනා ගියාට පස්සේ හෝ කය ගියා වෙනස් කරලා පස්සේ හෝ අර නතර කරපු තැනට ආනාපානය කියලා එතන ඉඳලාම කරගෙන යන්න පුළුවන් බව අධ්‍යක්ෂණ ඒ යෝගාවචරයට තියෙන විශාල අවස්ථාවක් ධර්මානුකූලව සතුටු වෙන්න ඒ මොකද ආනාපානෙන් හිත කැඩෙන එක කනගාටුවක් නම් කැඩිච්ච හිත ආනාපානට ගන්න එක සතුටක්. නමුත් පශ්චාත්තාප මනසක් ඇති කෙනෙකුට කවදාකවත් නැවත ආවට පස්සේ හිත ස්වභාවයෙන්ම ආනාපාන දිගේ ගියාද නැද්ද කියලා දැක ගන්න බෑ අර පටික අනුශේ නිසා. හිත පැරිච්ච නිසා. නමුත් ලෑස්ති වෙලා ගිය කෙනෙකුට නම් නැවත පැමිණුණාට පස්සේ හිත පුතන ඉඳලා ආනාපාන කරගෙන යන්න පුළුවන් නම් තමන්ගේ දැන් පටික අනුශේ මේ හිත පැරිලා නැහැ. ආපහු ආවා ඒ නිසා ආපහු පැමිණීමේ සතුට නැවත අරමුණට පැමිණීමේ සතුට යෝගාවචරයට ලැබෙන්නේ ධර්මානුපස්සනාවක් හරහාමයි. ඒක තන්නේ කරම සම්‍යක් දෘෂ්ටියමයි. ඒකට වෙන කිසිම බලපෑමක් නැහැ. Tamange ඇතිවෙච්ච බාධක දිහාවට වැඩ කරපු ආකාරය නිසා හිත නැවත අරමුණට ආව. යාට තේරෙන පටන් ගන්නවා. දැන් මට වෙච්ච සිද්ධියට ගණන් ගන්න නැතුව මට දැන් මෙතන ඉඳලා කරගෙන යන්න පුළුවන් කියලා අර ආනාපානිය නැවත පටන් ගන්නකොට තිබුණේ නතර කරපු තැනමද නැත්නම් හිත ඔත්තල් වුණාද කියලා කල්පනා කරලා බලලා මට නතර කරපු තැන ඉඳලාම යන්න පුළුවන් උනායි කියලා බැලුවොත් ඒ යෝගාචර පුංචි අභ්‍යාසයක් දෙන්න පුළුවන්. ඔය ඔය විශ්වාසය ගත්තා නම් ආත්ම විශ්වාසය ගත්තා නම් අනිත් දවසේ මේ වගේ වේදනාවක් එනකොට නික්කන් වගේ රහසෙන් වගේ බලන්න මේ වේදනාව හරහා ආනාපානිය ඇවිස්සිලාද නැද්ද කියලා මේ වේදනාව හොඳටම බදතියි. වේදනාව ගොජ්ජ දානවා. දැන් මම කොයි වෙලාවද කකුල මාරු කරන්නේ කොයි වෙලාවද මේක ඉවර කරන්නේ කියලා හිත নানা ආකාර හිතවිලි හිතනවා දිගට යනවා මේ පැටිගේ හරහා. නමුත් යෝගාවචර දන්න දැන් මේක ගිය ගමන් ආපහු ආවට පස්සේ ආනාපානිය සංසිඳලා තියෙනවා නම් මේ වෙලාවේ මේ ඇවිස්සිලා තියෙන වෙලාවේ ආනාපානිය ඇවිස්සිලාද නැද්ද කියලා බැලුවොත් මම හිතනවා කිසිම කෙනෙක් මොන විදියකට බලාපොරොත්තු වෙන්නේ නැති විදිහට පුහුණු මනසට තේරුම් ගන්න පුළුවන් මේ වේදනාව මෙච්චර ගොජ දාදී ආනපන බොහොම සාන්තය. ඒතකොට දැන් තමයි අදහන්නේ අර සාන්ත දාන්ත ආනාපානක නැත්තම් ගොජ දාන ද්වේෂයද කියලා කියන්නේ තමන්ගේ රුචියම නෑක තමයි. අපි ඒ තරම් අර වේදනාවට කැමතියි. අර දෙන වදේට කැමතියි. අර නපුරට කැමතියි. ඒ වෙලාවට සාන්තව සමාදන් වෙන්න පුළුවන් සරණ යන්න පුළුවන් ආනාපානේ සාදරව බලන්න. නමුත් අපි ජොස් කිය කියා අඬා අඬා බැන බැන අර වේදනාවත් එක්ක දඟලනවා. ඉතින් කමට අනුසුද්ධ කරන්න ගියාම කවදාකවත් මට මෙච්චර වේදනාවක් කියද්දි මට ආනාපානේ බලන්න පුළුවන් වුණා. ඒ ආනාපානේ සාන්තෝ තිබුණා කියලා කිය වෙන දවසක් මම මේ අවුරුදු 30 ගානකම කවදාවත් කියන්නේ මර ගොඩ දමින් වද දෙන වේදනාව ගැන ඒ නිසා මතක තියාගෙන ඉන්න මනමේ කුමාරයාද දිනන්නේ නීලමාල රජුගෙන්ද දිනන්නේ කියලා තීන්දුව කරන පැත්තක ඉන්න මනමේ කුමාරයා. මනමේ කුමාරි කාටද කඩුව දෙන්නේ? එන්නේ දින්නේ. එනිසා තමනුත් මේ වේදනාව සහ ආනාපානේ රණ්ඩු කරන වෙලාවේදී කඩුව දෙන්නේ කාටද කියලා බැලුවොත් අපි පුදුම හිතෙනවා අපි වැඩිපුර විස්තර කමට අනුසුද්ධ කරනට කියන්න හදන මේ වේදනාවට තමයි අපි ඡන්දේ දීලා කැමැත්ත දීලා තියෙන හැබැයි ඒක අකමැත්ත හරහා, ද්වේෂය හරහා කෙසේ නමුත් අපි ඒක විචිත්‍රව ලියනවා. බුදුජානනාංශය කියන මම මේක දකිනවා නමුත් මේක අරහා දකිනවා කියලා කියන්නේ මේ නිදර්ශන ඇටියට ඒ වද හොඳටම දෙද්දී හිත හොඳටම මේ වේදනාව පිළිදී බොහෝම සාන්තව හෝ ඒ අනුව යන ආනාපානෙත් මම බලන්න මේක කියනවා නම් මට චිත්‍රෙත් පේනවා කැන්වස් එකක් පේනවා චිත්‍ර බොහොම විචිත්‍රයි චිත්ත බොහොමත්ම සිද්ධි බහුලයි. නමුත් මේ බලන අතරේ ඕනම කෙනෙකුට දන්නවනම් මේ චිත්තය අහසේ අඳින්න බෑ. බුදුහාමුදුර කියන කවදාකවත් කොච්චර ලස්සන සිවුම් පින්සල් තිබුණත් ලස්සන සායන් තිබුණත් අහසේ චිත්ත අඳින්න බෑ කැන්වස් එකක්. මොකද චිත්‍ර බලන කවදාකවත් කෙනෙක් කැන්වස් එක ගැන හිතන්නේ චිත්‍ර ගැන හිතලා මේ ගැන විවිධ මත දෙනවා මම දැක්කා මෙච්චර විචිත්‍රයි මෙහෙමයි චිත්‍රකාරයා බොහොම ප්‍රොපෝෂන් එකට අඳලා තිනවා කලර් කම්බිනේෂන් එක හොඳයි අනම්මනම් කිව්වට කවදා හරි මේ චිත්‍රය ඇඳලා තියෙන කැන්වස් එක බලන්න ගත්තොත් ඒ කැන්වස් එක බොහෝම නියඳ සේවාවක් කරගෙන ඉන්නවා මිලෝ යකෙක් කවදාකවත් ඒක ඉන්න බවවත් දන්නවා සර්වඥාන්සිකේ යෝනිසමනස්කාරය කියලා කියන්නේ කැන්වස් එක කවදාකවත් අමතක එහෙම නැත්නම් මේ වේදනාව එන වෙලාවේදී ඊට ඉස්සලා අරමුණු කරපු ආනාපානිය හෝ පිම්බි මැකිලිම හෝ සක්මන හෝ වේදනාවෙන් ඉස්සලා සක්මන නම් වේදනාවෙන් ඉස්සලා ආනාපානන මොන දේ කළා හරි වේදනාව ගියාට පස්සේ ආනාපානේ නම් එයාට සතුටු වෙන්න කොච්චර කරුණු තියනවද මේ වේදනාව ඇවිල්ලා ගියාට තමයි ඉරියව වෙනස් කරා මෙනෙහි කරමින් හරි මේ ආස්ථා ඉපයුවත් අඛණ්ඩ වගේ සතිය ස්කන්ධ වගේ ආනාපානේ ගියා වගේ හිතා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒකේ ගුරු මේ භාවනා කරනකොට ඒ ස්වාමීන් වහන්සේට වාර්තා කරපු ගමන් සද්දයක් ඇහෙන මට බාධා වුණා වේදනාවක් ඇවිල්ලා මට බාධා වුණා හිතවිල්ලක් ඇවිල්ලා බාධා වුණා කියලා ඒ ස්වාමීන් වහන්සේ නතර කරලා අහනවා ඒ සද්දේ හෝ වේදනාව හෝ හිතවිලි ගියාට පස්සේ මොකද උනේ නැත්නම් ඒකට මොකද කරේ? මම මෙනේ කළා. මෙනේ කළා පස්සේ මොකද? ඒක ගියා. ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ? මගේ හිත නැවතත් මූල කර්මස්ථානට ආවයි කියලා කියන යෝගාවචර ගන්න මම හිතන 10%ක්වත් ඉදී කියලා. එයා අර වෙච්ච පහුවෙච්ච තුවාලේ ගැන කතා කරපේ. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා හරි දැන් මේ පිළියම කරාට පස්සේ කර්මාකල අවස්ථාව බලන්න Taman ගියේ වැඩ පොළ. කර්මස්ථානේ නැවත යන්න පුළුවන්ද? එතන එතකොට අවිශ්ලාද නැද්ද කියලා. ලොකු අභ්‍යාසකින් ලොකු ප්‍රයත්නයකින් කවදා හරි ගිහිල්ලා බලන්න අවිසලා නැත්නම් ඒක වාර්තා කරගත්ත දවසේ ස්වාමීන් වහන්සේ කියනවා එහෙමනම් ඒ වේදනාව වෙන්න කලින්ම සතිය තිබිලා තියෙනවා වේදනාව ගියාට පස්සේ සතිය තිබිලා තියෙනවා එනතක වේදනාව වෙන්න ඉස්සෙල්ලා තානාපාන තිබිලා තියෙනවා වේදනාව පස්සේ තානාපාන තිබිලා තියෙනවා එන හොඳට මතක තියාගන්න ආනාපානට ඕ සතියට බාධාවක් වෙලා නැහැ අන්න ඒක ගැන කතා කරන්න ඔය ඇවිල්ලා වද දීපු වේදනාව ගැන හෝ ද්වේෂය ගැන ඒක පුංචි කළා දාන්න. ඒක නිකන් වාක්‍යයක් ඇතුලේ වරහණක් දාලා වරහන් දෙක මැද තවත් වාක්‍ය කාණ්ඩයක් ලියනවා. නමුත් ඒ කැලේ නැතුණාට වාක්‍යයට අර්ථයක් තියෙනවා. නමුතර වරහණ ඇතුලේ තියෙන ගැන අපි මෙච්චර උඩ පැන පැන කට උල් කර කර විශ්තර කරන්න හදනවයි කියලා ගැන අපි ද්වේෂයට ඒ තරම් ප්‍රේම කරනවා. ඒකල හිට්ලර්ට බයි. ප්‍රභාකරන්ට බයි. ඒ දෙන්නම ඔය තව එක හැම කෙනාගේ පසු කැනැත්තේ ඉන්න නිසා ඒකුන්ට තියෙන ප්‍රේමේ නිසා මේ මිනිස්සු ගැන කතා කරනවා. ඒ නිසා හරි පැත්ත අගය කරන්න පටන් ගත්ත දවසේ වේදනාව විතර, ද්වේෂය විතර අපිට මේ ජීවිත යථාර්ථය උගන්වන්න වෙන්න මොනම දෙයක් අත්තත් අපේ තියෙන තියෙන නොදැනුවත්කම කියන්නේ අන්ධකාරය කියලා කියන්නේ අපේ තියෙන කරාරින ගතිය කියන්නේ අපි වේදනාවට බාහිර හේතු වෙනවා. ඒ තාක්කල් අපිට සාහිත්‍ය සම්මාන හම්බ වෙයි. අපිට নানা ආකාර දේශන පවත්වන්න කියලා ආරාධනා ලැබෙයි. හැබැයි ද්වේෂය ගැන කතා කරන්න. ඒතර මිනිස්සු කට දෙක අරගෙන බලන කඩාවක් නින්දයක්. හැමදාම අපි කැමති තෝකාන්ත චිත්‍රපටි බලන්න, ෆයිට් බලන්න, වෙඩි තියා ගන්නවා බලන්න පොඩි උන්ට අද වෙලා තියෙන්නේ ඒකයි. ඒ මොකද මේ දිමෝපියන් තුල තියෙන නයිසර්ගයේම අර ද්වේෂයට කැමති ගතිය. අර මාළුවක් වුණා කට ගැස්මක් තියෙනවා වගේ මේ ද්වේෂයට කැමැත්ත ඉස්සරහින් පස්සෙන් සතියෙන් යට කෙරුවොත් ඉස්සරහින් පස්සෙන් සත්‍ය ආනාපානේ යට කර ගන්න පුළුවන් දවසේ තේරෙවි මේ හිත ස්වභාවයෙන්ම කොට නැගිලා තියෙන පරිණාමයේදී අවුරුදු 4000 ලක්ෂ අවුරුදු 40000 පරිසර බාධකවලට හැඩ ගැහිමෙන් හැදිච්ච හිතක් සහ කයක් අපිට තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම අරසව ගැන විතරයි කල්පනා කරන්නේ ඒ ආරක්ෂාවට හැදිච්ච හිතේ අනාරක්ෂිත අවස්ථාවේදී අසරණකමක් එනවා. අනාරක්ෂිත අවස්ථාව නෙමෙයි. බාහිරෙන් අනතුරක් නැති වෙලාවට පාළු ගතියක් එනවා. මොකද අපි නිතරම අනතුරු ගැන බල බල බල බල ඉන්නේ. ඒක නිසා සතියට හිත ගිය ගමන් ද්වේෂ බර හිත අඛණ්ඩ පවතින සතියේදී මිත්‍යෙක් වැඩමන් හිතපු ආනාපානෙට නීරස කරගෙන කම්මැලි කරගෙන එපා කරවල නිදිමත කරවල ආනාපානේ ඉන්න වෙලාවේදී පුංචි වේදනාවක් ආවත් අපේ හිත වහාම වේදනාවට යනවා කොටු ගෑනි දීලා කැහි ගෑනි ගන්නවා මොකද අර හිතපු ආනාපානේ එතකොට එපා වෙලා ඒක කවදාකවත් අපිට අහුවෙන්නේ නැහැ මොන ආනාපානේ අනතුරක් නැහැ අනතු ආනාපාන කියන්නේ මධ්‍යස්ථ අරමුණ මධ්‍යස්ථ අරමුණ ඉන්නකොට ඉන්නකොට ඒකේ සිද්ධි බහුලකමක් නැහැ අනතුරක් නැහැ. ඒ වෙනුවට නේ වේදනාව කොච්චර සාතර වෙනවද කියනවනම් අපි වේදනාව ගැන හරියට කැමති කතා කරනවා. ඉතින් මේ ගැටි එක සැරෙන් රෙද්දක් දෝබි කෙනෙකුට දාලා අපුල්ලන්නා වගේ කරන්න බෑ. නමුත් මේ ආකල්පය ගත්තොත් වේදනාව හෝ ද්වේෂයක හෝ තිබිලා ආපහු හිත තමයි අරමුණට ආපු වෙලාවක අපි මේ තුවාලය ගැන කතා කරන්නේ නැතුව නැවතත් සතිය ගැන නැවතත් අරමුණ ගැන කතා කරලා බැලුවොත් එතකොට ඒ වෙලාවේ සතිය ඇවිස්සීලාද අරමුණ ඇවිස්සීලාද කියලා බැලුවොත් අපි ළඟ තියෙන ජීවිතයේ යථාර්ථයට මුහුණ දීමේ ශක්තිය අනුව අපිට වැටහෙවි සතියේ තරම් කලබල වෙලා නැහැ. කලබල වෙලා වෙන්නේ තියෙනවා. නමුත් නැතිව තියෙන ඉඩ තියෙනවා. සතිය ඒ වගේම ආනාපාන කලබල වෙලා නැති බව දැනගත්තොත් අනේ දාට යෝගාචර තියෙනවා මේ ජීවිතයේ නිවන් දකින්න නැත්නම් ධර්මානුපස්සන කරන්න අවශ්‍ය ප්‍රභවය අවශ්‍ය පින අවශ්‍ය දක්ෂකම තියෙනවා. අපි මේ විදිහට භාවනා දිහා බලන්න. එහෙම නැත්නම් අපේ හිත උල්පන්දම් දෙන්නේ බාහිරින් එන බාධා නැති කරගන්න. බාහිරින් එන බාධක හරහා සාධකයක් නතු කරගන්න හැටි මේ ਸਰවඥාන්සේ අපට උගන්වනවා. ඒක නිසා කවදා හෝ මේ විදිහට ප්‍රීතිය ආවත්, ද්වේෂය ආවත්, මේ දෙකම හේතුඵල ධර්ම කොටාශයක් මිස ඒක මම කියාගන්න මගේ කියාගන්න දෙයක් නෑ. මේ දෙක නැතුව කවදාකවත් ධර්මයේ සමබර අත්දැකීමක් ලබන්න සමතුලිත වර්ධනයක් ලබන්නේ. නමුත් අපි පටන් ගන්නකොටම ද්වේෂයට ද්වේෂ කරනවා ප්‍රීතියට කැමති වෙනවා. ඉතින් ඒ තාකල් අන්තභාග හිතකින් බලන තාකල් අපිට මේ ධර්මයේ දක් ගන්න බැරි නිසා අපි පොඩ්ඩක් ඒ අගයන් ආඩම්බරයෙන් පැත්තක තියලා එන හැටියෙන් ඒ වගේ ඇති වෙන පවතින නැති වෙන සංස්කාර ස්වරූපේ හෝ මේවා ආවට පස්සේ පිටින් ආව දේවල් වශයෙන් අපි අර්ථකථනය කරන්න හදන දේවල් හෝ තමා වශයෙන් දැක ගැනීම තමයි කරන්න ඕන කරලා තියෙන. ඉතින් ඒ වගේ යමක් කමක් කරගන්න පුළුවන් තරණ වෛද්‍ය කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම අපි ඉස්සරහට ගිහිල්ලා හම්බ වෙන මේ වේදනාව ලෙඩ ආවට පස්සේ දුරට මතක තියාගන්න වේදනාවෙන් පෙළෙන කෙනෙකුට මේ භාවනා කරන්නවක්වත් මේ බණ අහන්නවක්වත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. මුන්දේටම වයසට ගියාට පස්සේ මේ ඉඳුරන් විකල් වුණාට පස්සේ අපිට අභ්‍යාස කරන්න බෑ. එහෙම නැත්නම් මේ අනාථ වෙන්න කිසිතුමා වගේ අසරණ අනාථ වුණාට පස්සේ මරණ මොහොත ආවට පස්සේ මොකක් කරන්නද? ඒ නිසා පුළු පුළුවන් වෙලාවෙ මේ ටික කරගෙන හිටියොත් අර වෙලාවේදී හිත හදා ගන්න පුළුවන් යන්තම් මම පුළු පුළුවන් වෙලාවෙ මේ ටික කරගත්ත නිසා දැන් හිතට වැඩි අභ්‍යාසයක් ඇවිල්ලා තියෙනවා. අර අභ්‍යාසය හරහා යම් ප්‍රමාණයක් මේකට සාර්ථක මොහොන් දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී කල්යාණ මිත්‍යා විශ්ින් කරණ තියෙන මේ ආස්වාසලා නලවලා පිනවන එක නෙවෙයි. එයා ඒ තාක්කල් වඩලා තියෙන ගුණ ධර්ම ටික මතක් කරගන්න. ඔතුමා මේක ඉස්සලා මේක කරලා තියෙනවා. මේ වෙලාවේ ඊට වඩා දරුණු වේදනාවක් ඇවිල්ලා තියෙනවා. කරුණා කරලා වැටෙන්න එපා, අඬන්න එපා, චර්චුරු ගන්න එපා, අනුන්ට හේතු කරන්න එපා. අර හදාගත් ආයුධ ටිකම ඉදිරියට අරගෙන Taman ගැනම විශ්වාසය අරගෙන මේක හරහා යන්න ඕනේ කියන අදහස මේ වගේ අභ්‍යාසයක් අපි අපේ දරුවන්ට දෙන්න උත්සාහ කළොත් එවැනි අධ්‍යාපනයක් අපි පාඨමාලාවට අතුරු කරන ගත්තොත්. එවැනි ආකල්පයක් ලෙඩක් එනකොට දරුවන් අපිට පුරුදු කරන්න ඕනේ. එවැනි ආකල්පයක් සුනාමියක් එනකොට අපිට දරුවන් පුරුදු කරන්න ඕනේ. එවැනි ආකල්පයක් අපිට විදේශ ආක්‍රමණයක් එනකොට අපේ දරුවන් පුරුදු කරන්න ඕනේ නෑ. එදාට අපිට මොන විදිහකට හැසිරෙන්න වෙයිද කියලා හිතුවොත් මම හිතන ඇත්තටම දරුවන්ගෙන් අහගන්න වෙයි අපිට මොකද උන් ළඟ නෑ අපි තරම් විතර නරක වෙච්ච හිතක්. මේ නරක වෙච්ච හිතකින් අපි මේ වැඩි හිතියෝ කියාගෙන මේ දරුවන්ට දෙන මේ නරක ආදර්ශ නිසා උන්ගේ තියෙන ඉවසීමේ ශක්තිය අධ්‍යාපනයත් එක්කම කාබාසිනිය වෙනවා. උන් කැත්තට කොල්ලට අහන නැත්නම් අම්මට අප්පට වෛර කරන જાතියක් බාටපත් වෙන්නේ උන්ගේ සහජ ගතිය නිසා නෙවෙයි. ඒ උන්ට හරි පාර කියලා දෙනවා. ඒ ලේසිත් නෑ. ඒ එහෙම හරි කිය සමාජයක් වශයෙන් රටක් වශයෙන් කරන්න බෑ. නමුත් දෙනවනම් දෙන්න තියෙන්නේ කියනනම් කියලා දෙන්න තියෙන්නේ ඒ තමන්ට තමන්ගේ ආත්ම විශ්වාසය එහෙම නැත්නම් සාසනික සම්පත්තිය ගිනාවාදී මේ බාහිරින් හම්බෙන මේ සංඥා නිසා මේ අධ්‍යාපන නිසා මේ පුහුණුකම් නිසා අනේක කාබාංශික වෙට දෙන්නේ නැතුව අධ්‍යාපනයේ දෙන්න ඒක දැනගන්න ඕන නමුත් ඒක හරහා තමන්ට මේ හම්බෙච්ච වටිනා මනුෂ්‍ය ආත්ම භාවය මේ හම්බෙච්ච මේ වටිනා නෛර්යානික සද්ධාර්ම ඒක ක්‍රියාත්මක කරන්න අපිට හම්බෙන මේ නීවරණ ටික හැම එකම පාවිච්චි කරන්න පුරුදු කරගත්තොත් මම හිතනවා ඒක වටිනා දායයක් වෙයි දෙවෙනි પરම්පරාවට ඒ වගේම ඒ දායය දෙන දෙන්න උත්සාහ කරන මේ අපි දැනට වැඩි කියන් කියන කට්ටියලත් අපිට සෑහෙන අගයන් ආඩම්බරයන් වල වෙනස්කමක් ඇති කරන්න වෙනවා. ඒක වුණත් ඒ පිළිබඳව වුණත් සතුටක් එහෙම නැත්නම් සමාදානයක් නැත්නම් අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. අපේම ඉතිහාසයේ අවුරුදු 17 1500කට එහාට ගිය ගමන් අපේ වැඩිහිටියන් තුර තිබිලා තියෙන්නේ පැමිණි දුක් පැණි ගහයි කියන ආදර්ශ පාඩ. කවදාකවත් නැහැ. ඒවට මූණ දීලා ඉෂාක බැඳගෙන අඬා වැටෙන්න සිද්ධ වුණේ. වැටුණා නම් ওই විදියෝ විදේශ ආක්‍රමණ පවතිද්දී අර වගේ ඒ කොට නැගිලි කරන්න පුළුවන් කමක් තිබිලා නැහැ. මම හිතන්නේ විදේශ ආක්‍රමණයෙන් අපිට භෞතික හානියක් කරලා තියෙනවා කියලා. හැබැයි ආධ්‍යාත්මික වශයෙන් පැහැදිලි හානියක් කරලා තියෙනවා. මොනවා හරි පැමිණුවට පස්සට යන චරිචුරු ගාන හැම දෙයකම අනුන්ගේ වැරදි හොයන ගතියක් ආක්‍රමණය වෙලා තියෙනවා. හැබැයි ඒක ඇත්තටම අපි අර බනකට පිටවදින්ට විදේශ ආක්‍රමණය කෙරුවයි කියුවට බුදුහාමුදුරු මේක තමයි කෙලස් කියන්නේ. පුද්ගලෙක් නෙවෙයි කෙනෙක් නෙවෙයි මේ කෙලස් තියෙන අපි ලේසියටත් පහසුවටත් ඔය කෙලස් සරණ යනවා මිසක් අර ආපුවට පස්සේ අස්පනා පිටාවෝ ද්වේෂයකෝ ඒ විදිහට වැඩ කරන්න පටන් ගන්නවා නම් ඒක සඳහා මම අර කලින් කිව්වා ඒ කාටවත් අපිට බාධා කරන්නත් බෑ කාටවත් අධිකාරී ශක්තියකුත් නැහැ ඒ ටික විතරමයි අත්‍තරම අපිට හදිසියකදී අමලයකදී උදව් වෙනවා නමුත් මේ වේද්වේෂය ගැන කතා කරනකොට ඒ ඒ දේශනාවේ අඩුවක් සම්පූර්ණ කිරීමක් වශයෙන් කියන්න පුළුවන් මේකට සමත උපක්‍රමයක් වශයෙන්. මේකේ උත්කෘෂ්ඨම විපස්සනා උපක්‍රමයක් මේ කතා කළේ. මේකේ තව ගොඩාක් විස්තර තියෙන්න පුළුවන්. ඒක ඉතින් තම තම නැනපමණින් දැනගන්නත් පුළුවන්. නමුත් අංග පූර්ණපූර්ණයක් වශයෙන් කියන්න පුළුවන්. මේ වගේ ද්වේෂයක් එනකොට සමත භාවනාදී කියන්නේ මෛත්‍රී කරා. වෛරේ නැතිකම පුහුණු කරන්න කියනවා. නමුත් ඒකෙන් ද්වේෂය මොකද්ද කියලා අඳුරගන්න හැම වෙන්නේ අපිට මේ වෙලාවට දැවිලි තැවිලි වලට ඇටේ බාම් ටිකක් දාගත්තා වගේ තුවාලේ බාම් ටිකක් දාගත්තා වගේ යම් ප්‍රමාණයකට ඒකෙන් අයින් කර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒකත් අවශ්‍යයි. ඒ සමත උපක්‍රමයක් අවශ්‍යයි. නමුත් කවදා හෝ වේදනාවේ නැත්නම් ද්වේෂයේ ඇති හැටි දැක ගන්න නම් මේ Tamange හිතේ දැන් ඔන්න වේදනාව තියෙනවා සංතං වාජ්ජත්තං ව්‍යාපාදං සම්තුමි අජ්ජත්තං ව්‍යාපාදෝති පජං. තථාග අනුපන්නස ව්‍යාපාදස උප්පන්නෝ හෝති තංජ පදාන. ඔන්න මේ ව්‍යාපාදේ නැති හිතකට ඔන්න ව්‍යාපාදේ ආවා කියලා ඒ එනකොටම දන්නවා දැන් ආශාවක් තුන දැන් ඔන්න ව්‍යාපාද වෙනවා තරහවක් වෙනවා කියලා ඒක එක්කනා මේ විස්මාරු කරගන්න හැටි ඒක එක්කනා ජවනිකා මාරු කරගන්න වෙලාවේදී තමන්න දැනගන්න. ඒ වගේම හොඳට කවදා හරි මේකේ උත්කෘෂ්ඨම තැන තමයි uppannam යථාච uppannam ච කාමච්ඡන්ද පහීනං හෝති තංච පජානාති කා uppannam ච ව්‍යාපාදං ව්‍යාපාදං පහීනෝ හෝති තංච පජානාති. තමන්ට ඇති වුණා වූ තරහ ඒ වේදනාවට ඇති නුරුස්නා ගතිය ක්‍රමයෙන් දුර වෙනකොට ඒක හොඳට සමාදන් වෙන්න පුළුවන්. ආවනම් වද දුන්නා යන. නමුත් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? වෙන දෙයක් පිළිබඳ තියෙන අපේක්ෂාව නිසා වේදනාව, ද්වේෂය දුර වෙනකොට ඒකට මෙච්චර දීලා බැලීමේ දක්ෂකමක් නැති නිසා සර්වඥාධික සඳහන් කරලම තියෙනවා ඇති වුණ මේ වෙහෙස නුරුස්නා ගතිය දුරු වී යන හැටි දැක ගැනීම කයානුපස්සනාවට, වයානුපස්සනාවට, නිරෝධානුපස්සනාවට වැටෙනවා. එදාට තමයි මේ යෝගාචර පුළුවන් වෙන්නේ නැවත මතු නොවෙනා තාලෙට මේ ව්‍යාපාරයේ දුර්විම ඒක සාමාන්‍යයෙන් සම්මතානුකූලව කියන්නේ අනාගාමී මාර්ග ඥානී තමයි මේ ව්‍යාපාරයේ නැවත ඇති නොවන මට්ටමට ආවේ. නමුත් ඒ අතරවැදී අපි සීලේ වශයෙන් අර කියන සමාධියේදී සම්මලයේ මේ මෛත්‍රී භාවනාවෙන් తాවකාලික වශයෙන් නැත්නම් පුංචි පුංචි ද්වේෂ භාවනා ජීවිතේ මුල්මල් විපස්සනා ඥාන වශයෙන් අවසානයේදී භයතුපට්ඨාන ඥානයේදී බොහෝ කොට ඉඳ තියෙන ද්වේෂය බය දුරංකිරීම වශයෙන් ක්‍රමික වර්ධනයක් තමයි මේක තියෙන්නේ. ඉතින් අර වරක් ඒක අත්දකපු කෙනෙක් වශයෙන් අනාථ බින්දික සිතුමාට ඒක ඒ වෙලාවේදී ගොදුරු වුණා. නමුත් අපි මේක අරගන්නේ අපිට ඒ වගේ උත්සන්න ආසන්න අවස්ථාවක් නැතත් මේක Taman වශයෙන් නැවත පොඩ නතරුලා කල්පනා කරලා ශක්ති ප්‍රමාණය කරා පැමිණෙන මේ ද්වේෂය නුරුස්නා ගතිය පටික නිමිත්ත ආහාරයක් කරගෙන එහෙම නැත්නම් සාධකයක් කරගෙන ඉදිරියට ගියොත් ඒක ඇතුළත ශාසනයේ බාහිර ශාසනයේ වැඩිනවත් වගේම අර දෙවෙනි પરම්පරාවට අසලපු ආදර්ශයක් වෙනවා ඒ වගේම තමයි දැනට තියෙන කාරණාවලින් දැනට තියෙන සම්පත්‍ය වලින් සතුටටපත් වෙනවා පිරිච්ච ගතියක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙකුටම Taman ඒ මෙතෙක් කලුත් භාවනා කරමින් ඉන්න පිරිස් බනාව පිරිස් ඒ මූල ධර්ම දැනුමට අත්‍යකින් දැනුමට මේ මේකත් හේතු කරගෙන ඉදිරියට තව තවත් සාර්ථකව ධර්මානුපස්සනාව කරගන්න ශක්තියදායක බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා.